ඉති සම්බන්ධ පින්වත්නි අපි අදත් බ්‍රහස්පතින්දාවකට පිළ වාසය කරන්නේ. ඉතින් බ්‍රහස්පතින්ද අපි නිසන්වණී චාරිත්‍රානුකූලව කරන විපස්සනාට බර ධර්ම දේශනාවක් තමයි අපි දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාචීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පටත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කිං පන භෝගෝතම නහෝති තථාගතෝ පරාමරණා ඉදමේව සච්ඡං ඕගමඤ්ඤಂತಿ ඒවං දිත්‍ති භවං ගෝතමෝති තී අරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුලින්ම මතක් කරගනිමු මේ දවසේ සූත්‍ර පාඨයත් අපි උපුරාගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. අපි මෙතෙක් කල් ඒ හම්බවන්දව නැත්නම් මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා හයක් පවත්වලා තියෙනවා මගේ වාර්තාවල හැටියට. අද මේ හත්වෙනි දේශනාව අගෝස්තු මාසේ 18 වෙනිදා 2016 වර්ෂේ. ඉතින් මේ ප්‍රශ්නෙනුත් ඒවකට සරුවචනාංශේ බාරගත්තේ නැති උත්තර දීපු නැති ව්‍යාකරණය නොකරලද ප්‍රශ්න 10න් එකක්. ඒවට කියනවා අව්‍යාකට ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න වාද විවාද කරුවන් අතර දාර්ශනික වාද නැති තාම ප්‍රසිද්ධයි. ඒකේ මුලක් මැදක් අගක් නැති ප්‍රශ්න. ඉතින් ඒ නිසා සරුවචනාංශේ ප්‍රශ්න බාරගන්නෙම නැහැ. ඒ නිසා ඒවට අව්‍යාකට කියලා කියනවා. ව්‍යාකරණය කරලා කාටට පෙන්වෙන්නේ නැති ප්‍රශ්න. ඒකල සර්වචනන්සේ නැවත නැවතත් දේශනා කරනවා. සර්වචනන්සේ ලෝකෙට පහළ වුණේ මේ දුකත් දුක නැති කිරීමත් ගැන කතා කරන්න විතරයි. ඒ නිසා මෙවැනි දේවල් වලට මෙයාගක් මුලක් නැදක් නැති ප්‍රශ්න වලට කතා කච්චා කරන්න යන්නේ කියලා. මේ නිසා ඒක සර්වචනන්සේ විරුද්ධ නගපු චෝදනාවක් තිබ්බා සර්වඥයි කිව්වට මේ ප්‍රශ්න දන්නේ නැහැ. මේවට උත්තර නැහැ කියලා බාහිර තීර්ථකයන් අතර ප්‍රසිද්ධ කතාවක් තිබුණා. මොකද සර්වඥාන්සේ උත්තර නොදී අතාරින ප්‍රශ්න නැත්නම් සර්වඥා බයයි. මේ ප්‍රශ්න වලට උත්තරේ දන්නේ නැහැ කියලා. නමුත් සූත්‍ර බලනකොට පේනවා සර්වඥාන්සේ තමන්ගේ ගෝලෙයින්ට ඒකට අදාළ කාරණාව ආපුවාම මේ ප්‍රශ්නේ ගන්න නැත්තේයි මේක යමකට තුඩු දෙන්නේ නැති බව කොහොමද? ඒ නැත්නම් මේවා නිකන් හුදු වාද සඳහා වෙන බව කරුණු කාරණා තියෙනවා. ඒ නිසා සූත්‍ර සලකා බලන ඇත්තෝ මේ අව්‍යාකට ප්‍රශ්න වල හරි ගැඹුරක් දකිනවා. ඒක බුදුහාමුදුරුවෝ මේ මූලධර්ම මූලධර්ම සඳහායි දර්ශනේ දර්ශනේ සඳහායි කියන පැත්තේ තමන්ට ප්‍රශ්නයක් ආපෙලා ගෝලයන්ට කියලා දෙනවා. කවුරුර ඇවිල්ලා හොත් ස්වාමීන් වහන්සේ හෝති තථාගතෝ පරම්මරණ හෝති තථාගතෝ පරම්මරණ කියලා තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයිද තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයිද ඊට පස්සේ ආනවා මරණින් මතු එහෙමනම් වෙයි නොවේයිද කියලා. එහෙම නැත්නම් වෙයි නොවේයි නොවේයි නොවේයි. ඔච්චරයි. ඕනම අපි දන්න දෙයකට මේ ප්‍රශ්න හතර දාන්න පුළුවන්. නැත්නම් මේ චතුස්කෝටික ප්‍රශ්න ක්‍රමේ දාන්න පුළුවන්. දැම්මට පස්සේ බුදුහාමුදුරු නොකිය කියන ওই හතර තුල කද්දාකවත් නිවන නැහැ. ඔයින් එහාට ওই තර්කයෙන් ඔබට යන්න කියන කෙනාට විතර නිවන තියෙනවා. ඒ නිසා මේ වාදය වාදය නාස්තික තීරමක් නැති එකක් බවටපත් කරන මේ වාදේ බුදුහාමුදුරු පාවිච්චි කරගන්න. කාටක ගොඩ එන්න බෑ ප්‍රශ්න හතර ඇහුවොත් මොනම දර්ශනවාදී කරත් ගොඩ එන්න බෑ. නමුත් ඒකේ නාස්තිකත්ව මිසේ මනුෂයා තියෙන දේ නිෂේධනය කරන මිසක් දුක අවබෝධ කරලා දෙන්නෙත් නෑ දුක නැති කිරීම අවබෝධ කරන්නේ නෑ ඒ නිසා සර්වඥාන්සේ ප්‍රශ්න ආපම කියනවා අදාළ ප්‍රශ්නයක් අහපන් මිනිකන් ලෝකේ තියෙන ප්‍රශ්න අහන්න මයි ළඟට එන්න එපයි කියලා නමුත් මම නැවතත් කියනවා සූත්‍ර පිටකේ හොලා බලනකොට ඒවට උත්තර දීපු වෙලාවල් තියෙනවා ඒක පාවිච්චි කරලා සර්වඥාන්සේ තමන්ගේ දීත්‍යංගේ සැකදුරු කරපු තැන තියෙනවා ඉතින් අපි අද ගන්න හදන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේ කිම්පන භෝගෝතම නහෝති තථාගතෝ පරම්මරණා ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්ති මේ විදිහට එවම්කෝ එවන් දිට්ටි භවං ගෝතමෝති කියලා අග්ගිවච්ඡ කොත්ත බුදුහාමන ගහනවා තථාගතයන් වහන්සේ මරණයන් මතු නොවේයි මෙයම සත්‍ය වෙයි මින් බහැර සියල්ල බොරු වේ කියන වතේ මතයද සර්වඥාන්සේ ඉන්නේ කියලා. ඉතින් සර්වඥාන්සේකට කියනවා නකෝ අහං වච්ච එවන් දිට්ටි මට එහෙම දිට්ඨියක් නැහැ කියලා. නමුත් තියෙන්නේ මොකද්ද කියලා කියන්නේ. මගේ දිට්ඨිය මොකද්ද කියන්නේ? වච්ච අහනකට කියනවා නකෝ අහං වච්ච එවන් දිට්ඨි. එතකොට මේකට අපි අපි මේක දවසේ මාතෘකාව කරගත්තට අනිකු සූත්‍රවල තියෙන දේවල් බලනකොටත් අපේ භාවනා ජීවිතේ අපි කමඨාන් සුද්ධ කරනකොට 150ක් ප්‍රශ්න වච්චකොත් අහන ප්‍රශ්න අහන්නේ අපි. ඒ ප්‍රශ්න නිසා තමයි අපිට භාවනාදී මතුවෙන දේ අපට විග්‍රහ කරගන්න බෑ. ඊට වැඩිය දන්න කෙනෙක් විග්‍රහ කරන්න ඕනේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ ශක දුරු වෙන්න ඕනේ බය නැති වෙන්න ඕනේ ඊට පස්සේ අපිට විශ්වාසය ඇති වෙන්නේ භාවනා ඉදිරියට යන්න. ඒ නිසා අපි භාවනා ජීවිතයේදී අපිට මේ ප්‍රශ්නේ මතුවෙන අවස්ථාවල් මතු කරගත්තොත් මේක අග්ගිවච්ඡකොත් ඇහුවත් බුදුහාම ප්‍රතික්ෂේප කරත් අපේ ඔළුවේ එක පළුවක් මේ ප්‍රශ්නේ අහනවා එක පළුවක් උත්තර දෙනවා. එතකොට අපි මෙන්න මේ ටික කලපගත්තොත් අපිට හිතන්න පුළුවන් අපි භාවනා කරපු නිසා කොච්චරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවද අපි කොච්චරක් ප්‍රශ්නයක් ආපුවාම ඇතුළතින් උත්තරයක් හොයාගන්න නැත්නම් ඇතුළත විශ්වාසය කරන්ඩ අත්දැකීමම මුල් කරගෙන යන්න අපි කොච්චර ස්වාධීන වෙලා තියෙනවද ස්වෛරී වෙලා තියෙනවද ඒක තමයි නිවන කියන්නේ. ඉතින් අපිට මොකක්වත් නැහැ. අපිට කායෙන් හරි අහලා කාගෙන් අත උදව්වක් වෙනවනම් මැරලා ඉපදෙන්න වෙනවා. කිසිම කෙනෙක් මේකට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ප්‍රශ්න නම් එන්නේ තියෙනවා. උත්තරේ තියෙන්නේ මයි ළඟ. උත්තරේ කියන්නේ ප්‍රශ්න නොවන එක නෙවෙයි. ප්‍රශ්න හැමදාම එනවා. එන ප්‍රශ්නේදී මේකේ බාහිර කියලාවත් බාහිර කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. ඒ නිසා මේක ඇතුලෙන් විශ්ල ගන්න පුළුවන් කියන මට්ටමට ගන්න මේ මරණයෙන් මතු නොවේයි කියන එකත් අපිට ආධාර කරගන්න වෙනවා. බාහිර ගන්න නෙවෙයි ආධාර කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ගිය ධර්ම දේශනාවේ මතක් කරගත්ත මේ තථාගත කියන වචනේ භයානක වචනයක්. තථාගත වංශය කියලා කියන සරුවචන් වංශය සරුවචන්සේ ගැන මතක් කරන කියන්නේ තථාගත කියලා. මිනිස්සු බුදුහාමුදුර ගැන කතා කරන පුතඥය කතා කරන්නේ බුද්ධ කියලා. ශ්‍රාවකයන් වහන්සේලා බන්ති කියලා කතා කරනවා. ඒ එක එකන එක එක තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ ගැන කතාන කියන්නේ තථාගත කියන වචනේ. නමුත් මේ තර්කයේදී තථාගත කියලා කියන්නේ හුදු සත්ත්ව කියන ආමන්ත්‍රණය තමයි. මරණය මරණයෙන් මතු සතෙක් වෙයිද? මරණයෙන් මතු සතෙක් නොවේයිද? වෙයිත් වෙයි නොවේයිත් වෙයිද? වෙයිත් නොවේයි නොවේයිත් වෙයි ද කියන එකයි තියෙන්නේ. ඒතර මේ අපි කතා කරන්නේ පර මරණයෙන් මත්තේ මේ මිනිස්සයා පුනරුත්පත්තියකට යයිද නොයයිද යනවයි නොයනවයි දෙකමද යෑමත් නොවේ නොයෑමත් නොවේ කියන එකද කියන එකයි යන්නේ. ඒත් තථාගත කියන වචනේ ගත්ත ගමන් බෞද්ධයාට අර ਸਰවචනසිකී රූපෙම ඇවිල්ලා පේනවා. නමුත් මෙතන වාද ශේෂ්ඨයේදී ඒක ගත්ත ප්‍රශ්නයක් නෑ. ਸਰවචනාංශයේ මරණයෙන් පස්සේ පස්සේ වෙයිද? එහෙම නැත්නම් නොවේද? නැත්නම් රහතන් වහන්සේ වෙයිද? නොවේද? එතන මේ සාමාන්‍යයෙන් ගෙම්බෙක් බල්ලෙක් වගේ නැත්නම් මේ පු탁චන මිනිස්සෙක් වෙයිද නොවේද ඔක්කොම එක මට්ටමේ තියෙන්නේ. ඉතින් මේ අද අපි ගන්න හදන්නේ නොවේයිද කියලා අහනවා. ඒකට සර්වචන්සේ නැහැයි කියලා කියනවා. අපි ගිය මාසේ සුමානේ ගත්තේ වෙයිද කියලා අහනවා. එයමයි සත්‍ය ඒ සිට සියල්ල බොරු කියලා ඒකත් නැහැයි කියලා කියනවා. ඒ නිසා අද දවසේදී අපි උත්සාහ කරන්න හදන්නේ ලෝකයේ වාද වර්ගයක් තියෙනවා. සර්වඥාන්සේ වැඩ හිටපු කාලේ ඉඳලා අද දක්වාම මරණයෙන් මතු සත්වෙක් නැහැ. උපත්තියක් නැහැ. එහෙම නැත්නම් එහෙම දිගින් දිගට යන දෙයක් නැහැ. එතන එතන ඉවර වෙන දෙයක්. මේකට උච්ඡේදවාදය කියලා තමයි සම්ප්‍රදාන කුලෝ සඳහන් කරන්නේ. නවීන යුගයේ පාවිච්චි කරන භෞතිකවාදී කියන නැත්නම් කොමියුනිස්ට් වාදී කියලා කියන්නේ තෝකටම තමයි. ඒකෙදී කියලා තියෙනවා මේ හොඳ නරක අනම්මනම් මොකුත් නෑ ආර්ථිකයට සඳහා ඕන දෙයක් කියලා කමන්නේ. ඊට පස්සේ ආර්ථිකය සඳහා කරන දේ ආපහු කර්මේ සහ කර්මඵල විපාකයෙන් ඉන්නේ හොඳ හෝ නරක කරලා මේක ආර්ථිකේ වඩා ගන්න ඕනේ. ඉන්න කාම කාපල්ලා බිපල්ලා ජොලි කරපල්ලා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේක අර බයලජ්‍ය දෙකට දානි දීමට අම්මා අප්පට සලකන එකට වැඩි හිටියන් සැලකීමට විරුද්ධව යනවා. ඉතින් ඒක තමයි අද නවීන විද්‍යාව කියලා කියන්නේ. නවීන විද්‍යාවට භෞතික විද්‍යාව කියවට මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව කියන විදිහේ නෙවෙයි මේ භෞතික සම්පත් වැඩිවීමෙන් සැප සාදාගත හැකි. ඒකට ක්‍රමය සාධාරණීකරණය කරන්න ඕනේ සම්ප්‍රදානුකූලව හෝ බයලජ්‍ය දෙක අනුව අම්මා මරලා හරි කමන්නේ සැපෙන් ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ඒකට උත්තර බඳින කවුරුත් නැහැ. සැප විඳීම සඳහා කටයුතු කරන එක ඉවරයි ඊට පස්සේ අප විදින මනුස්සය එන ඒ මනුස්සයා බය වෙන්න එපා මේ සල්ලි මේ බල්ලෝ බල්ලා මැට්ටේ උනත් කමන්නේ මීවල් යනවා නම් බල්ලෝ මරලා ගන්න දාලා මරලා ගත්ත සල්ලි උනත් ඥාව් ඥාව් ගන්නෑ ඉතින් මොකටද බය වෙන්නේ තියෙන්නේ ඕක තමයි උච්ඡේද දිට්ඨිය කියන්නේ ඉතින් මේ උච්ඡේද දිට්ඨියද සරුවච්චන් වහන්සේ අගය කරන්න කියලා අහන සරුවච්චන් නෑයි කියලා කියනවා ඉතින් එතකොට අපි බලන්න ඕනේ අපි මේ භාවනා කරගෙන යනකොට මේ උච්ඡේද දිට්ඨිය කියලා අපි ප්‍රතික්ෂේප කරාට අපේ ක්‍රියාකලාපෙන් කොච්චරක් උච්ඡේද දිට්ඨියට පක්ෂව අපි වැඩ කරනවද කියලා. එතන උච්ඡේද දිට්ඨියට බයව අනිත් පැත්තට යන්න හදනවා. උච්ඡේද දිට්ඨිය අනිත් පැත්තම සස්සතවාදී කියලා සදාතනික කෙනෙක් ඉන්නවා. මේ ජීවිතේ කරපු දේ තමයි ලබන ජීවිතේට යන්නේ. ඒ නිසා මේ මිනිස්සයා මොනවත් නොකර ඉඳ උත්සාහ කරනවා. මොනවා කෙරුවත් පව්. ඒ නිසා අතබය බැඳලා අකිරිය වාදයකට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි ඉන්නේ ඔන්න ඔය දෙකේ මැද. ඒක නිසා වචනයක් කියනකොට ක්‍රියාවක් කරනකොට හිතවිල්ලක් හිතනකොට ඒ හැම හිතවිල්ලකම ඒ පුද්ගලයා තුළ තියෙන උච්ඡේදය ක්‍රියාවේ පේනවා වචනේ පේනවා හිතවිල්ලේ පේනවා හැබැයි ඒ පුද්ගලයා තුළම තව පළුවක් ජීවත් වෙන සස්සතවාදී ඔප්පු කරනවා නෑ නෑ එහෙම කිව්වට එහෙම වෙන්නේ නෑ හොඳ වැඩ කරොත් හොඳ නරක හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා නරක දේවලුන් නරක ප්‍රතිඵල හම්බ වෙනවා කියලා මේ එකම මිනිසයා මේ එකක් කියනවා එක්කෙනෙකුට අනිත් එක කියනවා අනිත් එක. මෙන්න මේ දෙක හඳුනා ගන්න බැරි කෙනාට අපි ෂීසොෆෙනික් කියන භයානක මානසික රෝගය කියනවා. එක්කෙනෙක් එක තමන්ම වෙලාවක මේක කියලා ඊට පස්සේ තව ස්වල්ප මොහොතකින් අනිත් එක කියනවා. එයාට දන්නේ නැහැ මේ එකම කෙනා තුළ මේ දෙක තියෙනවායි කියලා. ඒකට බයිපෝලර් ඩිසීස් කියලාත් කියනවා. මේ අන්තවාදී දෙකට වැටෙනවා. මේක කියපු එකනා මේකට ගියාට පස්සේ මතක නැහැ ඒක කිව්වයි කියලා. මේක කියපු එකනා මේකට ආවට පස්සේ මතක නැහැ. නමුත් සර්වඥාන්සේ පෙන්වන්න කරන දෙන්නම උඹ තුල ඉන්නවා. ඔය සනීප සෞඛ්‍ය සම්පන්න මනුස්සයා තුලත් ඉන්නවා. මේ මනුස්සයා දන්නවා මේක මේ වාදයට ඉදිරිපත් කරලා වාදයේ සඳහා පමණයි. හැබැයි ඒකේ අනිත් පැත්ත මේ වාදයට ඉදිරිපත් කරනවා. ඒ තරම් චපලයි අපි. ඒ තරම් අපි වංචනිකයි. ඒ තරම් අපි ෂටයි. අන්නේ වංචනික ගතිය මමද? ඒ ෂට ගතිය මමද? නැත්නම් ඒ මායාකාරී ගතිය මමද කියලා මම කියාගන්න මිනිහා වාදයට එනවා. කැත්ත ගන්නවා පොල්ල ගන්නවා තෝතෝ වරපල කියාගෙන රණ්ඩු කරනවා. ඒ මනසට කියන්න වෙනවා. මේක ඇතුලේ ඉන්න මේ මමයා මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක වෙලාවකට කණ්ඩෝන වෙච්චාම ඔව් කියනවා. කබරුගය තලගය කරගන්නවා. අනික් වෙලාවට කබරුගය කියනවා. ඉතින් මේ මාරු කළ තමයි අපි ජීවත් වෙන්නේ. ණයක් ගන්න දෙන මිනිහටයි ඒ වගේම මේ තමන් ගත්ත ණය සල්ලි ගෙනියන්න එන මිනිහා එනකොටයි නැත්නම් තමයි නායක ඉල්ලන්න යනකොට සම්පූර්ණ චරිත දෙකක් අපි ළඟ තියෙනවා. කාගෙන් ළඟද කියලා නායක ඉල්ලන්න හදනවා නම් ඉතින් තමන් කියනවා මේ නාය නැතුව කොහොම ජීවත් වෙන්නේ ඉතින් බිස්නස් කරන්න ඕනේ මං ගැන විශ්වාස කරන්න මේ කියක් හරි දෙන්න ඕන දෙයක් මං දෙන්නම් කියලා එමන්සට විශ්වාසය ඇති කරනවා. නමුත් ඊමන්ස නැවත ණය ගෙනියන්න එනකොට කියනවා උඹ මොකටද දුන්නේ? උඹ දැනගන්න එපා බිස්නස් ලෝ කියන්නේ බොරු කියනවා කියලා මන්ට ළඟ සල්ලි නැහැ දැන්. උඹ දෙන්නා බම්බු ගන්න. අපි බිස්මුණු දෙකක් දාගන්න. මේ නැතුව බිස්නස් කරන්න බෑ. ඉතින් ඒ නිසා කියන්නේ බිස්නස් කරන බුරු කියන්නේ නැතුව බෑ කියලා. මිටි මේ දේ කරන එකම මිනිහා තුල මේ වංචනික බව තියෙනවා කියලා පිළිගත්තට බුදුහාමුදුරු කියන වචන නිද්දාවක් වෙන්නේ දැනගෙන කරන එක ෂට බව, වංචනික බව, ചാටු කතාදිය දන්න මිනිහා එක්ක සුතවත් ආර්ය ශාවකෙක් එහෙනම් අවංක භාවනා කරන කෙනෙක් නෑයි කියන මනුස්සයාට බුදුහාමුදුරණත් වේදකම් කරන්න බෑ. මොකද එයා පිළිගන්නේ නෑ. ඉතින් ඒකට තමයි අපි මේ ඉස්සල්ලා ලෝකේ පැවතින නිදර්ශන ගෙනලා පෙන්නලා මම වැඩක් කරන්න ගියාම මෙතෙන්දී එකක් කියලා මෙතෙන්දී එකක් කියන එක ඒ චපලකම කොතෙක් දුරට මම දැන දැන සවිඥානිකව කරලා කෙනෙකුට කියන්න පුළුවන් ධර්මයේ වගේ අවංක යෝගාවචරයේද එහෙම නැත්නම් මේ anu රැවටේ කියලා හිතාගෙන අපි කරලා හිතනවා අනිගොල්ලන්ට ඒව තේරෙන්නේ නැහැ මං විතරයි දන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ නැත්නම් මෙහෙම කතාව පටන් ගන්න පුළුවන්. අපි සෙනසුරාදාට ගන්නවා ධර්ම සාකච්ඡා කරන වෙලාවේ සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් රජු රෝගයන්නේ තාත්තා මරලා තාම විහෙසෙන් ජීවත් වෙන කෙනෙක්. එයා පස්සේ මේක විහෙස නිමණ්ඩ ඉන්න ඔක්කොම සාසුන් වහන්සේලා ගාවට යනවා. ගිහිල්ලා අහනවා සාමාන්‍ය ඵල කියන්නේ මොකක්ද? කියන්නේ මිලෝ වශයෙන්ම සැප විඳිනවා කියන්නේ මොකක්ද? ඉතින් අරගොල්ලෝ ඒව පැත්තක තියදී ඒගොල්ලන්ගේ මත ප්‍රකාශ කරනවා. ඉතින් අන්තිමට මෙයා සභාවදී කියනවා අනේ මම ලෝකේ ඉන්න ඔක්කොම කෙලිකාරයෝ ගාවට ගියා. ඒගොල්ලන්ගේ මට ඕනේ මේ වර්තමාන වශයෙන් කියන්නේ හිතේ තියෙන වෙහෙස ආතතිය අසහනෙ නැති කරන්න. ඉතින් ඒගොල්ලෝ මේ වාද කතා කරනවා මගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මුන් ලබු ගැන අහනකොට දෙල් ගැන කතා කරනවා. ඉතින් මට බෑනේ මේ වාදේ වැරද්දුවයි කියලා මගේ රටින් පිටුවහ කරන උන්දලා හිටපු දෙන්නේ. හැබැයි මේ එක එක්ගෙන්වත් උත්තරේ නැහැ කියලා. ඒකට ජීවකේ ඉන්නවා ළඟදි කාර්ය සභාවටපත් වෙච්චි ඇමති මණ්ඩලෙට කියනවා මමත් මේ අනිත් එක තමයි දැන් ඉතින් රාජසභාවේ අනිත් කට්ටිය තමයි යජ්ජිතකේශ කම්බල පුරාණ කස්සප ඔක්කොටම ගෙනියලා මේ රජුට ඥානවන්තයි එකක්වත් පිළිගන්නේ නැහැ ඊට පස්සේ උදු මෙයා කතා කරලා කියනවා ජීවක වෙන්න පුළුවන් නමුත් ඊටාම තරුණ මේ ශාක්‍ය ගෝත්‍රයෙන් පැවිදිච්ච ගෝතම කියලා කෙනෙක් පැවිදිලා ඉනවා එයාලඟ වාදයක් තියෙනවා මම පිළිගන්නවා මේ ඔය කියන ඔක්කොම තියේදී තේ වාදේ නැගී හිටිනවායි කියලා වාද කියන්නේ ඒ දර්ශනේ අජාසත් රජුරෝ ඉතියාට chance එකක් දෙනවා. ඊළ කියනවා එනම් ගමන ලැහැත්ති කරන්නයි කියලා. යන්න ඉස්සෙල්ලා රාජසභාවට කියනවා ඒ මම එක එක නාලඟට රාජකීය වශයෙන් ගිහිලා ප්‍රශ්න යවුවට පස්සේ ඒ කට්ටිය ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරන්නේ. අද තියෙන ඔච්චරයි. එදත් එච්චරයි අදත් එච්චරයි එකෙකුටවත් මේ කතා කරන වචනේ කොච්චර වග වෙන්න ඕනද කියලා මුලැමැදාග ගලපන්න දන්නේ වෙන විදිහට කරන කමටහන් සුද්ධ කරන දන්නේ නැහැ. කමටහන් සුද්ධ කරන කියන ඕකයි. ඉතින් මේකෙදි අයිසකේස කම්බල ගැන අජාසත් රජුරෝ දෙනවා විග්‍රහයක්. මම උන්දා ළඟට ගියා සාමාන්‍ය ඵල ඇව්වා. ඉතින් සාමාන්‍ය ඵල ඇව්වට පස්සේ එයා නත්ති දින්නන් නත්ති ඉට්ටන් නත්ති උතන් නත්ති මාතා නත්ති පිතා කියලා එයා කියනවා මේ දන් දීමෙන් ඇති ඵලයක් නැහැ. පූජා කිරීමෙන් ඇති ඵලයක් නැහැ. අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ. යමෙක් කියනවා නම් හොඳ නරක පවතින සස්සතවාදයක් තියෙන කියලා අමූලික බොරු කාර්යෝ මේකේ ඔක්කොම ಗುಣ ගායනා තියෙන්නේ සෝන ලක්ව පමණයි. සෝහොන්ට ගියාට පස්සේ ඒකත් ඉවරයි. මේ පටවි ධාතු පටවි ධාතුට එකතු වෙනවා. ආපෝ ධාතු ආපෝ ධාතුට එකතු වෙනවා. වායෝ ධාතු වායෝ ධාතු. අතමුණ සිතුර ඉතුරු වෙන්නේ මලමිනිය යඳයි. ඒකත් ඔය අපේ කට්ටිය. සෝහොන්ලකට ගිහිල්ලා බයිලා ටිකක් කිව්වට පස්සේ ඒකත් ඉවරයි. මොකුත් නැහැ ඉතුරු වෙලා. තියෙනවනම් පෙන්නන්න. මේක ඒ කාලේ කිව්වේ උච්ඡේදවාදය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අයිතිකේශ කම්බල ගැන ඔය අද කියපු බුද්ධ වචනේ ඇර නෑ අජාසත්ත වචනේ ඇර අජිතිකේශ කම්බලගේ ගෝලියොත් අද නෑ සූත්‍ර පිටකෙකුත් නෑ ඒගොල්ල ගැන කියන්නම් අපේ පොත කියවන්න ඕනේ දැන්. අයිතිකේශ කම්බල කියලා මිනිහෙක් හිටියා. එමෂා මෙවැනි වාද සහිත යන්න පොත කියවන්න අන්න එතන තියෙනවා. බොහොම අංග සම්පූර්ණ අයිතිකේශ කම්බල වාදයේ තියෙනවා. ඒ කියන්නේ උච්ඡේදයි. මේ අපට ව්‍යාපෝතේ ජෝලි මනුස්ස සත්‍යයක් හදලා තියෙනවා. මරණට පස්සේ නැවත පට ව්‍යාපෝතේ ජෝලට යනවා. ඕකේ ඔය කර්මේ සහ කර්මඵලයේවත් දුන්න දෙයක්වත් මොනවත් ඇත්ත ඇත්ත නෑ භස්මන්තා කියලා කියනවා භස්ම වලින් සමාප්තයි. ඒ කියන්නේ මිනිහාගේ මිනිහා පුච්චුවාට පස්සේ ඉතුරු වෙන ආහුතියෝ කියලා කියන්නේ ආගන්තුක සත්කාරාදී මේ අපි ළඟ තියෙන ගුණධර්ම සියල්ලම මරණයෙන් මත් ඉවරයි. ආයි වගේ හොඳක් නැහැ නිසා ඉන්නකම් මල් බලලු මරලා හරි කාපියව. කාලා ජොලිය හිටපල්ලා පස්සේ ඌට වග වෙන්න එපා. නිකන් මේ මං අසාධාරණ කෙරුවා කියලා හිත නරක කරගන්න එපයි කියලා මිනිස්සු කියේ. එමය. අයිතකේ සම්බල කියනකොට ඒ ජොලි වට්ටෝ සල්ලට යන කට්ටිය හරි ආසයි. ඒගොල්ලෝ කියනවා මුකින් හරි හම්බ කරන කණ්ඩෝනේ දා සෑහෙන සෙනඟක් හිටියා. අයිතකේස් කම්බලයට තියෙන. දැන් ඔය කියන්නේ අපි රැල්ලට එකතු වෙමු රැල්ලට එකතු වෙමු. කවුද නොයන්නේ? ඒක පිටිපස්සේ තියෙන්නේ මොනවා කරලා සන්තෝෂ වුණත් ඒකේ පසු ප්‍රතිඵල නැහැ. මේ ඉන්න ජොලිය විතරයි. ඒක එදා කිව්වේ ශ්‍රී ලංකත්තා ගෘතම්පි වේත් භස්ම භූතස්මේ දේහස්මින් පුනරාගමන කෘත. මේ ණයට ඇරෙන හැටි ගිතෙල් බීපල් ඒක තමයි ඒ කාලේ හොඳම කෑම. අය ණය ගෙවන්න ඔබ නැහනේ. ඉතින් භස්ම භූතස්මේ දේහස්මින් මේ භස්ම හදිච්ච මේ ලෝක ශරීරය ආයේ පුනරාගමනයක් කොහෙද තියෙන්නේ? භස්ම භස්ම වලට එකතු වෙනවා. පටවිය ආපෝ තේජෝ එකතු වෙනවා. ඉතින් මේක බොහොම සතුටුයි. ආරි රාම හරි ක්‍රිෂ්ණ කාර්යෝ. එහෙම නැත්නම් කොමියුනිස්ට් කාරෝ. එවනතම් භෞතිකවාදීන්, විද්‍යාඥයෝ. ඉතින් සෝ විද්‍යාඥයෙක් කියතේ බයලජ්ජා දෙකක් ඕනේ. විද්‍යාවට අම්මෙක් අපෙක් නැහැ. ඉතින් අද යන්නේ අපි මේ පාරේ. අපේ දෙවෙනි પરම්පරාව 100%ක්ම මේ අද ඉන්න પરම්පරාව කියන්න ඕනේ සම්පූර්ණ උච්ඡේදවාදයකට දරු પરම්පරාව බිලි කරලා තියෙනවා. ඒකට හේතුව මොකද? දෙමව්පියන් විඳ ගන්න බැරි වෙච්ච සැප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ උච්ඡේදවාදී අසුරු කිරීමෙන් දරුවෝ බයලජ්ජා කෝක වෙතත් සැප විඳී කියලා. ඇත්තටම අපේ අම්මලා අපච්චිලා ඒක වින්දා. විඳිනකොට ඊට පස්සේ උන්දල මැරලා ගියා. දැන් අපට දරුවා අපට ගන්න එක පේනවා දැන්. අපි ඊගාව પરම්පරාව වෙන්නේ දරුවන්ට උච්ඡේදවාදී උගන්වපු හැම දෙමව්පියන්ම අද දරුවන්ගේ මූණ පුරා ගුටි ගන්න. ගුටි ගන්න මොකද මේ දරුවෝ විනාශ කරපු නිසා. විශේෂ සමබර දැනුමක් නොදින්න නිසා ඒක නිසා කාට හරි පුළුවන් නම් මේ භාවනා කරත් අපි දන් දුන්නත් අපි දරුවෝ හැදුවත් අපි ශිෂ්‍යෝ හැදුවත් අපි උන්ට දැන හෝ නොදැන උච්ඡේදවාදී උගන්වන හැටි එහෙම නැත්නම් මම මගේ ක්‍රියාවලවල භාවනා ක්‍රියාවලිවල මේ උච්ඡේදවාදය ඔප්නංවන තැන් අල්ලගත්තොත් තේරෙනවා අපි අජිතකේ කම්බලගේ ගෝලියෝද 100ට කොච්චරක් කොච්චරක් බුදුහාමරගේ ගෝලියෝද කියලා. බුදුහාමරගේ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අට්ටි හරිය කැමති අජිතකේ කම්බලගේ ගන්න මොකද ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ දඩස් කාලා පේනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට නත්ති දින්න නත්ති ඉඳන් දත්ති උතන් කියලා හොඳක් නරකක් නැහැ කියලා හුඟක් වෙලාවට ආංශික වශයෙන් පිළිගන්න වෙනවා. නමුත් දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියනවා මේ භාවනා කරන වෙලාවේ දාන කතා කරන්න එපයි කියලා. භාවනා කරන වෙලාවේ අම්මට පටුපස්ථාන කරනවා කතා කරන්න යන්න එපා. භාවනා කරන වෙලාවේ ඔය අනම්මනම් කරන්න යන්න එපා. භාවනාවට එnde ඉසලා ඒව ටික කරලා එහෙම නැත්නම් තමන්ගේ හිත චිත්තවිසුද්ධියටපත් වෙනකන් ඌ ඇත්ත. සීලවිසුද්ධි චිත්තවිසුද්ධි වලට යනකම් අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා හොඳ නරක තියෙනවා දාන කටයුතු කරන්න ඕනේ යුතුයකම් තියෙනවා ඔක්කොම තියෙනවා. යම් දවසක තමයි මේ සීලවිසුද්ධිය යම් මට්ටමට අස් අත්දකලා චිත්තවිසුද්ධියත් අත්දකලා දැනගත්තොත් මේ සෙනඟක් ඉඳගෙන මේක කරන්න බෑ. කියලා ගිහි ගිය අතහැරියයි කියලා හිතන්නේ. නැත්නම් తాවකාලික අරණ්‍යගත උනායි කියලා හිතන්නේ. දුක්ඛ මූලගත උනා, ශූන්‍යගතගත උනා. ඊට පස්සේ චිත්ත විදුලින් එහාට යන්න නම් මේ උච්ඡේදවාදයට తాවකාලිකව හිත දාන්න වෙනවා. මම්ෙක් නැහැ, තාත්තෙක් නැහැ, දානයක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ. දැන් ඔබ ගිහි ගිය අතහැරලා ඉන්නේ. දැන් ප්‍රඥා ශික්ෂාට හිත දාපන්. සීල ශික්ෂා, සමාධි ශික්ෂා පොඩ්ඩක් පැත්තක දාන්න. ඒක කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ මොකද අපි සම්ප්‍රදාන කුල බුද්ධහංකාරෝ නිසා. එතකොට අපිට මේ උච්ඡේදවාදේ පාවිච්චි කරන්න වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි එහාට ගියාට පස්සේ යා ඕටෝ පයිලට්ින් දැම්මම ආයේ දන් දෙනව කතා කරන්න යන්නෙත් නෑ. ආගන්තුක සත්කාර කතා කරන්න යන්නෙත් නෑ. අම්මට අපට උපස්ථාන කරන්න යන්නෙත් නෑ. අම්බිචික්ෂණ සම්පත්තිය පාවිච්චි කරන නිසා බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. බුදුරණාහි මේක කියන්නත් බෑ මොකෝ 100ට ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ 100 දශම ස්ථානයක්වත් සීල විසුති චිත්ත විසුති ලැබුවත් නෙමෙයි ඉන්නේ 100ට 100ම ඉන්නේ තාම බාලාංශ පන්ති. ඒගොල්ලන්ට මේක ඇත්ත. මේ භාවනා යම් මට්ටමට ආවට පස්සේ මේකම විසිකරන්න වෙනවා. ඉතින් කොතෙන්දද විසිකරන්න කියන එක දන්නේ නැති එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ. අපි දහම් පාසල් යන කාලේ බාලාංශ පන්ති ඉන්නකොට අම්මා අප්පා යටතේ ඉන්නකොට ගුරු රැටට ඉන්නකොට අපි ඒගොල්ලන්ට ගරු කරගෙන කර්මයක් තියෙනවා කර්මඵලයක් තියෙනවා කියලා කියාගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් ඔය අජිත කේස කම්බලට බැනගෙන යනවා. අජිත කේස කම්බල කියන්නේ කියන්නේ නත්ති දින්නම් නත්ති ඉත්තම් නත්ති උතන් නත්ති මාචා නත්ති පිතා නත්ති කම්මාණං ඵලං විපාකං නත්ති සුකට දුක්කටාණං කියලා වතල දකන් කියනවා. බුදුජානනාථේ තෝක කියනවා උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට. එතකොට මේ උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට කියන්න ඕනක උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෑම් පාවිච්චි කරන්න ගියාම ඉතින් අපි කඩුව ගිල්ල වගේ තමයි. අද බුද්ධහමර වෙලා තියෙන්නේ ඒකයි. ඒක නිසා කවුරු හරි කිව්වොත් එහෙම භාවනා කරලා Tamange හිත හරියටම අරමුණට දාලා මං අරමුණේ ඉන්න බව දැනගෙන මේ අරමුණේ වහා ඇතිවීම නැතිවීම දකින්න වෙලාවේ අනේ මට දානයක් දුන්නා නම් හොඳයි කියලා හිතනවනම් ඉතින් ඒකේ මිනිස්සයා කඩුව කිල්ල වගේ වෙනවා. එතකොට මේ මිනිස්සයා හිතන්න ඕන ඔය දානමා කටයුතු කරන වෙලාවක් නෙවෙයි. දැන් හිත ඇවිල්ලා තියෙන්නේ විසුද්ධි හතරක් පැනලා. ඊට පස්සේ ඔය දානයක් අම්මට අපට උපස්ථාන කරනෙව්වා කර්මතා කර්ම විභාගය යාට බලපන්නේ නැහැ. එයා මේ මට්ටම් පැනලා. එතෙන්දී ඒ ටික පැත්තකට තියාගන්න එයාට මතක් කරන්න තුන හැබැයි ආයේ භාවනා ඉවරලා ආයේ යන්ටනනේ අපි සාමාන්‍යම ඒකට ආයතරයක් කර්මයේ තියෙනවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දානේ තියෙනවා ආහන්න ඔය විදිහට මේ යෝගාවචරය එක පරියන්කයකදී මුල් කොටසේදී අර දන්න කර්මේ සහ කර්මඵලයේ තියෙනවා නැත්නම් අපි ඒකට කියනවා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඒක පදනම් කරගෙන යම් වෙලාවක භාවනා කරනකොට යාට සමත සම්මාදිට්ඨිය පහළ වුණා නීවරණ යටපත් වුණා නම් නැවත දානාදී කටයුතු කල්පනා කිරීම නීවරණයක් වෙනවා. නැවත අම්මට තාත්තට උපස්ථාන කිරීම පිළිබඳ කල්පනා කිරීම නීවරණයක් වෙනවා. යටපත් කරපු නීවරණ සුකුම විතක්ක වශයෙන් උපක්ලේශ වශයෙන් මෙයා හිතට ආවට පස්සේ භාවනා කරමින් අම්මට උපස්ථාන කරන ගැන කතා කරලා ගත්තොත් හිත සමාධි වුණාට පස්සේ ඉතින් මේ මිනිස්සයා මේ අර අතාගේ වලිගෙලිලා උඩහට යන ගමන් දිවි ලෝකේ ගමරාල කුරුණී සයිසෙක් කියන්නේ අතත්‍යාරියා වගේ. ආය මුළු ගමත් එක්කම පැටෙන්නේ හේනට තමයි. ඉතින්දි දැඩි කරලා අල්ල ගන්න ඕන ඔය අම්මයි අප්පයි දානමාන කටයුතු බෑ මේ වෙලාවේ. දැන් මයි ළඟ තියෙන හිත චිත්ත විසුද්ධියට ඇවිල්ලා දැන් මම විසා මේ මේ පඤ්ඤා විසුද්ධියට යන්න නම් මේ කියන විදිහට මවෙක්කත පියෙක්කත හොඳ නරකයත දානමානති කටද හලන්න ඕනේ. ඒක හැලෙනවා. ඒක තමයි විතක්කේ හැලෙනවයි කියලා කියන්නේ. ਵਿਚාරේ හැලිලා පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානෙට හිත යනකොට සාමාන්‍ය කල්පනා ඥානවල තියෙන විතක්ක ਵਿਚාර හැලෙනවා. ඉතින් මෙයා හිතුවත් එහෙම මේ වෙලාවේ චික්කේ මගේ සදාචාරවාදී හැලුණා. මම ආයේ සදාචාරවාදී ගන්න ඕනේ කියලා. අර භාවනා ධ්‍යානෙදී හෝ විපස්සනාදී මෙයා හොඳට දානයක් දෙන එක ගැන කල්පනා කරනවා. අම්මට අපට උපස්ථාන කරන ගැන කල්පනා කරනවා. කර්මේ සහ කර්මඵලේ කල්පනා කරනවා කියලා කියන්නේ ඉදෙන ඉදෙන බතට ඇල්වතුර කරනවා. එතකොට බත කුඩම් ගැහෙනවා. ඒ වෙලාවේදී ඒක පැහෙන්න අරින්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේට මේ කර්මේ සහ කර්මඵලයේ ඇද්ද කියන්නත් බෑ. නැද්ද කියන්නත් බෑ. යම් මට්ටමට භාවනා දියුණු වෙනකන් යම් මට්ටමකට ආධ්‍යාත්මයේ දියුණු වෙනකන් ඒක තියෙනවා. මට්ටමින් එහාට ගියාට පස්සේ හරියට ලෝකෙන් හැත්තන්ම 6කට එහාට ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණය නැහැ. ඉතින් මේක ඇතුලේ ඉන්නකන් තියෙනවා තමයි. ඉන්නේ හරිය මේකනේ. ඔය එක මිනිහෙක් හරි එළියට ගිය වෙලාවේ කිව්වොත් එහෙම මේ බඩු මෙහෙම තියෙන පාවෙනවයි කියලා අපි සේරම මේ මාසය මරාවි. බොරු කියනවා කියලා. බොරු නෑ. ඒක ඇත්ත. ඔව් කවුද යන්නේ? සැතැම් හයක් එයි. මේ ලෝකේ බදාගෙන ඉන්න જાතියක් නෙමෙයි මෙතන ඉන්නේ. භාවනාවේදී පැයක්වත් නැහැ. ඔය යෝගාවචරයේකට ඒ චිත්ත විසුද්ධිය ලබන්න පුරුදු කෙනාට. ඊට පස්සේ යාට බැරි නම් ওই ලෝකෙට තියෙන ආකර්ෂණය කියන මේ උච්ඡේදවාද ශාස්ත්‍රවාද හලලා ඥානීයට ලැහැත්ති වෙන්න එයා ආයෙත් අම්මා අප්පට සැලකිල්ල දන් දීම ආගන්තුක සත්කාර වගේ දේවල් නිවර්ණ කරගෙන අර සුද්ධ කරපු නීවරණ වලට පෑදීදීට බොරදිය දා ගන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන එයා හිතන මම දැන් ලොකු දෙයක් කරන්න කියලා. මේ අම්මට උපස්ථාන කරන එක නරක දෙයක්. දන් දෙන එක නරක දෙයක් කියලා. මොනවා සුකුම විතක්ක බව. එහෙම නැත්නම් උපක්ලේශ බව දන්නේ නැත්නම් අර සුද්ධ කරගත්ත භූමිය ආයෙ වසුරු වෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයට මේ කියපු ටික තේරෙනවා නම් යෝගාවචරයට තේරුම් ගන්න බැරි නම් යම් වෙලාවක හිත මූණට මූණ දාලා ගියානම් අරමුණට එතකොට එයා මේ ලෝකෙින් මිදිලා. ඒක නැත්තම් මේ ලෝකයේ පිළිබඳව තියෙන වගකීම් වලින් මිදිලා. ඉතින් ඒක සමාදම් වෙන්නේ නැතුව ආයේ ලෝකයේ තියෙන වගකීම් ගැන හිතන්න පටන් අරගත්තොත් තැම්බෙන බතට ඇල්ලොත් දැක්කේ වගේ. පහන දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා සතිය තිබිලා සතියෙන් අපි අරමුණට ගියාට පස්සේ අර සම්පජඤ්ඤය නැත්තම් මගේ හිත තියෙන අරමුණේ කියලා ආනිසංස මුකුත් නෑ. එයා සතිය සම්පජඤ්ඤයේ ඉඳගෙන තාය සතිය වඩන්න හදන මේ වඩපු සතිය අලුතෙන් හදන්න හදන. සතිය මට තියෙනවා කියලා දැනගැනීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒක නැත්තම් ඇති වැඩක් නෑ. ඒක හරියට ස්ටාර්ට් කරලා තියෙන කාර් එකක සද්ද ඇහෙන්නේ නැතිනම් ආයෙ ස්ටාර්ට් මෝටර ගැහුවොත් මොකද වෙන්නේ? දැන් තියෙන කාර් වල අල්ලන්න බෑ. ඉවරයි. මොන්ටරේ පිච්චෙනවා. මොකද ඉස්සර කාරණා නම් ස්ටාර්ට් වෙන දඩබඩ දඩබඩ දඩබඩ ගන්නවා. ඒකට නෙගිය ගතිය අල්ලපු ගෙදර මිනිහක් දන්නවා කාර් එක ස්ටාර්ට් කියලා. දැන් කාර් වල එහෙම නැහැ. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එක විතරයි තියෙන්නේ. ඒ තියෙදි ස්ටාර්ට් මොටර එක හැදෙන්න මොකද වෙන්නේ? මොකද අපි මිනිස්සු දකලා දින පරණ හොරස් මයිනර් එක. දැන් කාර් දිනුනේ. මේක රන් එකේද දුවෙන්නේ ස්ලෝ රන් එකේද තියෙන්නේ නියුට්‍රල් එකේද තියෙන්නේ කියලා දන්නේ නැතුව ඌ ආඩි උණයි කියන්නේ ලෑන්ඩ් මයින් එකක් තමයි. ඉතින් අපේ මේ යන්ත්‍රේ මේ විපස්සනාව උටට සුපර් කාර් එකක්. ඒ ස්ටාර්ට් එකේදී ආය ස්ටාර්ට් මෝටර ගන්න එපා. ගැහුවොත් අදපු එන්ජින් එකේ දෝෂිකුත් නැහැ. ස්ටාර්ට් මෝටරේ වැරද්දකුත් නැහැ. උඹ මේ දුවන එන්ජින් එකට මෝටර එක හයි කළා. මෝටරේ ගහලා. ඉන්නේ වගේ කොතනදීද යෝගාවචරයා මගේ හිත කයට ආවයි කියලා දැනගන්නේ. කොතනදීද යෝගාවචරයා මගේ හිත ආනපාන කියලා දැනගන්නේ. ඒ ගියාට වැඩක් නැහැ. ගිය බවට සමාදම් වෙන්නේ නැත්තම්. සතිය පිහිටියාට වැඩක් නැහැ සම්පජඤ්ඤේ නැත්තම්. මේ සතිය සම්පජඤ්ඤේට අතිනත දුන්නද කියලා දැනගන්නේ කමඨා අසුද්ධ කරනට එයා දන්නවා. ඔන්න ඊ ආවනම් අහගන්න තිබ්බ පල්ලෙහාට අර පොඩි ළමයි ටික ඇවිල්ලා කමඨා අසුද්ධ කරපු හැටි. මේ මේ පොයි දවසේ. අපේ කෙල්ල තුන්දෙනා ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මම කය සකස් කරන වාඩි වුණා. මම වාඩි වෙච්ච බව දැනගන්නේ මගේ පසපැත්ත බිමැනිච්ච නිසා. ඊට පස්සේ මගේ හිත ආනාපානට ගියා මම කොහොමද දන්නේ ආනාපානට ගියයි කියලා මගේ නාසිකාග්‍රේ නලියනවා දැනුණා ඊට පස්සේ හිත සද්දයකට ගියා මම කොහොමද සද්ද කියලා දැනගන්නේ කිචිපිචි සද්දේ මට ඇහුණා මෙතන නෑ ඊට පස්සේ මට හිතුණා ආපහු වෙන්න ඕන කියලා මම ආනාපාන ගත්ත ගත්ත බව කොහොමද දන්නේ මගේ හිත ආපහු මෙතෙන්ට අර එකම මිනිසියෙකුටවත් වයසක කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ නේ කියන්නේ අර පොඩි තුන් දෙනා කියනකොට ධම්මජීවහමතුරු 10 දෙනෙක් බණ කියනට වැඩිය මිනිස්සුන්ට තේිනවා හිත ගියා නම් ගිය බවට සාක්ෂිය කියපන් මගේ හිත ආනපණ්ඩාව ඒක කියන්න ඕනේ මගේ හිත නැවත මට ආශිකාග්‍රේ හැප්පෙනවා තේරුණා එච්චරයි ආයෝග කාටවත් කියන්න ඕනේ නැහැ අතනලා මෙතෙන් හිතගත්ත කියලා මෙන්න මේ විදිහට සතිය පිහිට බව සපේලා උත්තර දෙනවයි කියලා කියන්නේ සම්පායති අත්තේන සම්පායති කියලා කියනවා. තමන්ගේ මේකට ආපු බව අර්ථයෙන් සපෙලා කියනවායි කියන වචනේ අපේ ලොකු ස්වාමීන් තමයි ලස්සනම පරිවර්තනය කෙරුවේ. මම ආවනම් ආවා කියලා ආපු බවට සාක්ෂි කියන්න ඕන. එහෙම නැත්නම් ආවයි කියන එක වැඩක් නැහැ. මම ආනාපානට ගත්තනම් ඊට පස්සේ ඇහුවොත් කවුරු ඇහුවොත් උඹ ආනාපාන ගත්තේ කොහොමද කියලා දන්නේ කොහොමද කිව්වොත් කියන්න ඕන ආනාපානට ගත්තට පස්සේ බඩ නාසිකාග්‍රේ වැටෙහිනේ. මෙන්න ආනය. මෙන්න අපානයි. ඒක සද්දකට කිය බාධක. සද්ද කියලා කියන්නේ කනේ ඇහෙන්නේ. නාසිකාග්‍රේ නෙවෙයි. සීතල උණුසුම නෙවෙයි. එහෙනම් කනෙමුත් නාසයෙමුත් සමාන කුසල් උපදින්නේ සමාන සතියක් තියෙනවා. කනට ගිය කියලා සතිය අඩුවීමක් වෙලා නැහැ. කුසල් වල අඩුවීමක් වෙලා නැහැ. ඉතින් මේ මිනිස්සේ එතෙන්ට ගෙනියනකම් ඉහර කියනවා අරමුණ විස්තර කරනකොට සපීල උත්තරයක් දෙන්න. ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහන ඔබ දන්නේ කොහොමද කියයි කියලා. ආන්නේ තමයි සාන්දිටික සාමාන්‍ය ඵල කියලා කියන්නේ. සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන සාමාන්‍ය ඵලයේ තමයි ආස්වාස පස්සට හිත ගියා නම් කවුරුත් අහන්න ඉස්සෙල්ලා මට මේ ආස්වාසයේ වැටුනේ නාසිකාග්‍රේ නැත්නම් උඩුතොලේ. ඒක මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නේ ආස්වාසයලාදී මේ ටික වැටෙනවා ඒක ප්‍රස්වාසය නෑ. ප්‍රස්වාසයලා මේ ටික වෙන්නේ ආස්වාසය නෑ කියලා කිව්වනම් කවදාකවත් විමර්ශකගේ ප්‍රශ්න කරන්න දෙන්නේ නෑ කවුරුත්. දිව්‍යොත් ප්‍රශ්න කරන්නේ බ්‍රහ්මත් ප්‍රශ්න කරන්නේ කර්මස්ථානයේ ප්‍රශ්න කරන්නේ නැහැ. අපි රචනයේ ලියනකොට අපි කියනවා හිත පිට ගියා අප වානපානට ගත්තා. ඉතින් ප්‍රශ්න හතරක් විතර අහන්න ඕනේ. මොකද්ද කියේ අරමුණ පිට? ඔබ ඒක දන්නේ කොහොමද? ඊට පස්සේ ඉතින් ඉඳදී උන්ට කල්පනා වුණා දානපානට එන්න ඕනද නැත්නම් ඒක ඉබේ සිද්ධ වුණාද? ඉබේ. ගත්ත බව දන්නේ කොහොමද දානපානට? උන් ওই ප්‍රශ්න හතරට උත්තර දෙන්න දන්නවනම්. ඒ මනුස්සයා සතිය සහ සම්පජඤ්ඤය අතිනත ගන්න. මේ කිසි කෙනෙකුට ඒක දන්නේ නැති නිසා කොතෙන්ට යනකම් දානමාන ආදී කටයුතු කරන්න ඕනද? පොතෙන් යනකම් අම්මඩ අපට උපස්ථාන කරන්න ඕනද? මෙතනින් එහාට මේ පැත්තක තියලා චන සම්පත්‍ය වශයෙන් විශේෂයෙන්ම මේ ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ මේ උපක්ලේශ ස්වරූපෙන් එන දාන ආදී කටයුතු අම්මට පස්සේ උපස්ථාන කරනවා කියන කටයුතු මේ යුතුයකම් වගකීම් සියල්ලම බුදුජානනාසේ දීලා තියෙන අපට උපක්ලේශ දාන නැති නීවරණ හදලා දානවා. ඉතින් එතකොට පේන තියෙන්නේ බුදුහාමුදුරුවෝ අජිත කේසකම්බල කියන කතාව කියනවා වගේ. යම් මට්ටමින් එහාට භාවනා ගියාට පස්සේ අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ දානදී කටයුත්තක් නැහැ කළ කරන දේ ඵල විපාක නැහැ උඹට දැන් තියෙන ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව නැති දුර්වල වෙලාවක් වෙනවනේ අපිට සීල ශික්ෂාව නැහැ සමාජ ආ එතකොට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දානේ තියෙනවා භවය තියෙනවා ලැජ්ජාව තියෙනවා කර්මේ සහ කර්ම විපාක තියෙනවා ඔන්න ඔය දෙක තේරුම් ගන්න අමාරුයි අපි හිතනවා එකම ජීවිතයක් තුළ චපලකමක් කියලා චපලකම නෙවෙයි මේක තමයි අනිත්‍ය කියන්නේ අපි වෙන වැඩක් නැත්තම් අම්මට තාත්තට උපස්ථාන කරමු. ඒක හොඳයි. දානේ දීප හොරකම් කරන වැඩිය හොඳයි. අම්මයි තාත්තයි කාමීත්‍යචාර කරන වැඩිය හොඳයි උපස්ථාන කරන්නේ. නමුත් ඒ දේ කරලා ඔබ සීලයක් සමාදලා කැලියට ගියාට පස්සේ ආයේ මේ අම්මා උසන යන්න එපා. ඊයොත් මොනව කරන්නේ අම්මත් පව් කරගන්න. යම් මට්ටමකින් භාවනා එහාට ගියාට පස්සේ මේ ලෝක ධර්ම වලට අපි බැඳිලා නැහැ. අපි ඉන්නේ ඉහළ තලයක මේ ගුරුත්වාකර්ෂණ නැත්තනද ඒ වෙලාවේදී Tamanට වැටහෙනවා ඇතුලක් පිටක් කියලා එකක් නැහැ මුලක් මැදක් කියලා එකක් නැහැ බලහිටපු ආශ්‍රව ප්‍රසවාසයක් නැහැ ඒක නැති උනේ තිබිලා තිබිලා නැති වෙලා ගිය බව Taman දැනගත්ත වෙලාවේ ආශ්‍රවස්වස්සේ ගණ්ඩ හදන්න යන්නත් එපා නැති වෙච්ච එක ගැන පශ්චාත්තාප වෙන්නත් එපා මේ දැන් ඇති වෙලා තියෙන தত্ত্বය හම්බෙන් වෙච්ච කන්නේ ප්‍රතිපදාවෙන් ආන්න ඒ ටික දන්නවනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ මරණයන් මැත්තේ වෙයිද නොවේද කියන ප්‍රශ්න උත්තර නොදුන්නේ මොකද්ද එක පරියන්කයකදී මුල් කොටස මරණයෙන් පස්සේ වෙයි භාවනා දිනුනාට පස්සේ නොයි ආයතරේ පහුවෙන්ද පටන් ගන්නකොට ආයෙත් වෙයි භාවනා මගට යනකොට නොවේ එන්න ওই දෙක නිසා කියනවා මේ උවට උත්තර දෙනවට වැඩිය හොඳයි පොඩ්ඩක් පැටලලා භාවනා කරලා බලපන් ආනාපානෙ මුලදී වෙයි යම් මට්ටමකට ගියාට නොවේයි. ඉතින් ඒක ඔබ අත්දැක්කනම් ආනපනෙ වෙයිද නොවේයිද කියලා අහුවොත් එimhe කියනවා නෑ උත්තර දෙන්න බෑ. ගොරෝසු භාවනා හරියන්නේ නැති වෙලාවේ ආස්වාද ප්‍රසවාසයේ පේනවා. ගොරෝසුට පේනවා. හොඳට ආනපන කියලා භාවනා කරනකොට මේ පෙනිච්චි බිච්ච දේ නැතු වෙනවා. ඉතින් එහෙමනම් අර මනුස්සයා පැත්තකට කතා කරලා අහන්න භාවනාපාන ගැන කතා කරන්නේ ඉඳගත් ගමන් පේන ඕලාරික ආනපානද මධ්‍යම ආනපානද සියුම් ආනපානද කියලා මේක භාවනා කරපු කෙනෙක් නෙවෙයි නෑ. අපි කවුරුත් එක්කද මේ කතා කරන්නේ? ලෝකෙත් එක්ක කතා කරන්න යනකොට ඒක තමයි සර්වචනාංශය තන එහෙම ඡේද වෙච්ච. එහෙම නැත්නම් මරණින් මැච්ච තථාගතයන් වහන්සේ නොවේයි කියන ප්‍රශ්නෙට මොනවා කියද මම එහෙම කියලා නැහැ. මට එහෙම කියන්න බෑ. ඒක සාරිපුත්‍ර සාංශයෙන් අහනවා තථාගතයන් වහන්සේ මරණින් මැත්තේ නොවේයිද කියලා. මරණින් මැත්තේ වෙයිද? දැන් අපිව ධාතුන් වහන්සේලා වන්දනා කරනවා කියලා කරන්නේ තථාගතයන් වහන්සේ තාම ජීවත් කරවන්න හදන එකනේ. තථාගතයන් වහන්සේ නේද ධාතු තියෙනවා. ඉතින් ධාතු වන්දනා කරනවා. ඒක හොඳයි කුඩු ගන්නට වැඩියි. ඒක හොඳයි කැතවර කරනට වෙන මොකද භාවනා කරන එක දන්නවා ධාතු චේතු වලට වැඩිය හොඳ ධම්ම චේතියක් බුදුහාමුදුර ගාව තියෙද්දි මොකට මේ ධාතු චේතු පිටිපස්ස යන්නේ ඉතින් ධම්ම චේති දන්නේ නැත්නම් උට ධාතු චේති විතරනේ තියෙන්නේ උට නැත්නම් ඔහුගේ ශුක්‍ර ධාතු විතරනේ ඉතුරු වෙන්නේ ශුක්‍ර ධාතු වලට වඩා හොඳයි බුදුහාමරගේ ධාතු එක කාට කියන්නේ දැන් නේ? ඉච්ඡ ධාතු වන්දනගන්න එක නරකක් නෑ. මේ ධම්මචේති දන්න එක නදන්න මේ තාම ළමා සෙල්ලමක් යන්නේ. මොකද ਉਹ ධම්මචේති දන්නේ නෑ. ධම්මචේති අඳුලා දැන තමයි අපි මේ භාවනා මධ්‍යස්ථාන තියාගෙන මේ ධාතු ඉස්සලා අතහැරපයි. ඊට පස්සේ බුදුහාමරගේ ධාතු ගනි. ඉතින් ඒක අරගෙන ඒකෙක් මොළ ධම්මචේති වලට ඵලයක්. ඉදාට තේරෙනවා මේ එකට එකක් සාපේක්ෂයි. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශයෙන් අහුවට පස්සේ සාරිපුත්‍ර සාංශය අහනවා උඹට දර්ශනයක් කරනකොට උඹට තේරෙන තාලට කියපන් කියලා. ඒක මිනිසෙකුට රජුරු වතින් ඉතාමත්ම සාධාරණ තීන්දුවක් ගන්නවා. ඒ මිනිස්සු සතු ඔක්කොම රාජකීය රාජසන්තක කරන්න වෙනවා. බොරුදි චෝදනාව. මේ මේ මිනිසෙන් කරන්නේ නැහැ. මිනිස්සු ඉතින් රජුරන්ට ඔක්කොම දුන්නා පස්සේ මූ හිඟනවා. කරන්නම දෙයක් නැහැ. ඉදිරියෙන් ද්වේෂය. දැන් මෝ හිතා ගන්නවා මම රජුව මරනවා. මරන්නදී මොකක්වත් මොට කරගන්න බෑ මෝ ඉන්නේ හිඟා කන පත්තත් වෙනවා. පස්සේ මිනිස්සයා හිඟා කක ටිකක් කල් ඉඳලා රාජකීය ඇත්කල ඇත්කාලක ඇත්කාලට ගිහිල්ලා ඒකින ප්‍රධාන ඇද්දුවකට කතා කරලා කියනවා මට ඇයක රස්සාවක් දෙන්න. ගාල හොදන්න. ඉතින් රස්සාව දෙනවා. ඇයේ රස්සාව. ඉතින් අර පැය දෙක වැඩ කරනවා. මේකල වැඳලා යනවා අනේ මට මොකන්න දෙහිට මට මේ රස්සාවක් දෙන්න ස්තුති වෙච්ච එක ගැන සතුටු වෙනවා අර මම සබන්නේ කොහොමද දැන් මේ අඳාගෙන ඇවිල්ලා පැයේ රස්සාවට පැයේ කුලිය අරගෙන පැය දෙක වැඩ කරලා වැඳලත් යන. ඒක උඹ ඉතින් මනුෂයා වගේ වැඩ කර ප්‍රශ්නයක් නැහැ නේද දැන් කියන්නේ. මොකද අත්කාලේ වැඩනේ හැමදාම. අත්කාලේ විශාල එකක්. ඊට පස්සේ අනිදාසත් ඇවිල්ලා කියන මෙහෙමයි මම ඊයේ දත් ඇවිල්ලා කරලා ගියේ වරුව දවසක වැඩ කරලා ගියා අනේ යන්තම් බඩ බේරගත්තා අදත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි රස්සාව ඉස්තිර කරගන්න. තියෙන්නේ වරුවේ රස්සාවට. ගිහිල්ලා ගිහිල්ලා ඌ කියනවා මට දවසේ කුලිය ධර්මංශර දෙන මූට දෙන රස්සාවට වැඩිම වැඩ. දවසේ රස්සාව අල්ලගත්තට පස්සේ ඕන්න නිතිපතා වැඩ. දැන් ඕන පර්මනන්ට් කාඩ් එකට යනවා ඇත් ගාලේ ඇත්තු බලා ගන්නවා. මූ අර ඇතා විතරක් නෙමෙයි ඔක්කොම ඇත්තු බලනවා. රාජකීය ඇතානකට කාටවත් යන්න බෑ. මූ අන්තිමට ගෝවගේ ප්‍රසාදේ දිනාගෙන හදිස්සියට ඕනේ වෙනකොට රාජකීය ඇතාගේ උපස්ථානටත් යනවා. නිමිලා මොකද නැ රජු රණත් දෙවි හලකන ඇතා. ඒකට ඇත්ගොඩට තේිනවා මූට දුන්නොත් වැඩි ඕන වෙලාවට ඇතා සූදා. කොහොම වුම ඉඳලා මූ ඇත්ගොඩත් එක්ක ඇසිස්ටන්ට් යනවා රජුගේ උඩ යනවා. මුකුත් නැහැ පාරත් අතු ගන්නවා බිම උඩු රජු දිහා බලන්නේවත් නැහැ. රජු වට හින්දු අතරපත් කරලා දෙන ඔක්කොම නැති ඇද්දෝක දකින්න මූ සුවචකී කරු ගෝලයා කලින් නැගිටිනවා පෙමා වෙලා නිින්දට යනවා කිං කරෝති කියලා හොඳට බලාගෙන ඉන්නවා ඇද්දෝක වුණාද කරු කරන ඔක්කොම කරු කරනවා. ඊළඟට මූ දවසක් කියන රජුරවඬ මගේ සේවාව ලියසීමට මට හොඳ ඇසිස්ටන්ට් කෙනෙක් හම්බුණා. අනේ ඌට මොන දේ දුන්නත් මුදුවට හිතලා බල්ලා කරනවා. රජුරට ඇහෙන්නේ නැහැ. ඊට රජුගේ දවසක් කතා කරලා කියන මෙම රාජකීය මේ මාලිගාවේ සෙනගාඩුයි. මට හොඳ මිනිහෙක් කියපන්. ඉතින් ඒ රජුගේ ආරමණසක් ගිලපන මම ඔබ වහන්සේ කිව්වනේ මට මතක නෑ අපව්වා. මිනිහෙක් කියවයි උපන්කෝ. ඊට පස්සේ ඌ ඈත ගේට්ටුව වැඩකට දාන. රාජමාලිගාවේ වැඩකට දාන්නේ නෑ. ටෙම්පරරි ආපේ ගන්න. ඌ දෙනවා වැඩේ. උදේ පාන්දරම නැගිටින අන්තිම වෙනකම් වැඩ කරනවා. අනිත් හේවකන්ගෙත් වැඩ කරන ඔක්කොම බලාගෙන වැඩ කරනවා. පිළිතිය ඉතින් මේ සුමරකාව අරච්චල කියන මම වැඩ හොඳයි ඇතුලේ මාලිකාවේ මාලිකාවේ පිට ගේ ඇතුලේ නැහැ නැහැ එසේ මාලිකාවට ගන්න ඉතින් රජුරංග වැඩ වලට ඉතින් අන්තිමට රාජකීය ගබඩාවේ රජුරංගේ ඇඳ සකස් කරන තැනට යනකම් විශ්වාසය දිනාගා විශ්වාසය දිනාගත්ත පස්සේ අවුරුද්ද නැතිලක පීයෙන් දමන ඇල්ල මරනවා ඉතින් සාරිපුත්‍ර සෝන්තහනෝ මේක මිනි මරුවේ කුණේ කොයි වෙලාවේද කියලා එන්නේ ඉස්සෙල්ලා මිනිමරු. හැබැයි වැඩ කරේ කොහොමද? ඊටාම සුවචිතීකරු ගෝලෙක් ඒ වාගේ මේ සත්‍යය කියන එක නා කොතෙන්දි වෙයිද කොතෙන්දි නොවේයිද කියන එක කාටවත් යමවස මෙයා මිනිමරුවා වුණේ කොයි වෙලාවේ කොයි ක්‍රියාවලියේ ඒක ක්‍රියාවලියක් මෝ ආවේ මේ අදහස ඇතුළේ ඒ නිසා මේක ඇතුළේ මම කියන ඔය සතා මම කොයි වෙලාවේ වෙනවද කොයි වෙලාවෙ නොවෙනවද කියලා උඹට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ නිසා මේක මරණයෙන් මත්තේ වෙන්න හෝ මරණයෙන් මත්තේ නොවේදී දෙ ඉන්නකොට බලපන් මමයා කියන්නේ මොකද්ද කියලා. අපි හිතනවා මමයා කියන්නේ මේ කය කියලා. කය දිහා බලන හිටපන් ටිකක් කලකට මොකද වෙන්නේ කියලා බලපන්. කය නියෝජනය කරන ආහනපානයන් ටිකක් වෙලා බලපන් මොකද වෙන්නේ කියලා ඒක මේ තියෙනවා ටිකක් වෙලා බලනකොට නැති වෙනවා. ඒතර මේ මාමයා රූපේ වශයෙන් ඇති එකක්ද නැති එකක්ද? මගේ කම්පියුටර් එක ගිහලා බලන්න දැන් එනවනම් ඊමේල් 10ක් 8ක් තියෙනවා මම සාංශ බලනකොට මට ආනපාය නැති වෙනවා. කය දිහා බලනකොට කය නැහැ. මොකක්වත්ම නැහැ. දැන් මම මොකද කරන්නේ? මේ අහන ඊයේ තව තුන් දිනක් විතර මාව මුල්ලට දඩ කරලා කියලා කියන කාටවත් කියන්න එපා සාංශ භාවනා කරනකොට මම මේ ඔබ වහන්සේටම කියන්න ආවේ මම කරගෙන යනවා මොනවත්ක්ම නැති වෙන. දැන් මම මොකද කරන්නේ? ඉතින් මගේ තියෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔක්කොට ඒක තමයි වෙන්නේ. බැලුවොත් ඉතින් බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. බැලුවේ නැත්තම් මේක තියෙනවා. හොඳට අද්දක වහගෙන බලන්න ආනපාන ඉතින් නැති වෙනවා. ඉතින් හැටි මේ සතෝ සත්තස උච්ඡේදම් පඤ්ඤායති. මේ ඇත්තවෝ සතාම නැතිවීමක් පේනවා. භව තණ්හාවට පස්සේ විභව තණ්හාව විසින් භව තණ්හාව ප්‍රතිස්ථාපනය කරනවා. ඒකට මේ බලන ඉන්න දෙයක් නෑ. මම යා නෑ. මමගේ ඇතුළ පිටත නැති වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මරණයෙන් පස්සේද? මරණයට ඉස්සෙල්ලාද? යම් කිසි කෙනෙක් භාවනා කරනකොට එයා පිරුණම් පානකම් ඉන්නේ මෙතන නෑ කියලා බල දැනගන්න. හරියට හට මිනිමරුවා රාජ සභාවට රාජකීය වැඩේට බැඳෙන්න ඉස්සලම මු මිනිමරුවා. උගේ ශිල්පේ විතරයි තියෙන්නේ. ඇත් ගොව්ව අල්ල ගන්නවා. රාජකීය ඇතාගේ හොනැල්ලේ මාලිගාවට යනවා. ඊට පස්සේ වැඩේ දෙනවා. ඒ වගේ මෙතන බලන්න කියනවා. මේ ඉන්නා වූ සතා රූපේ කියනවා නම් රූප කර්මස්ථානේ පටන් ගන්න. වේදනා කරනවා නම් වේදනානුපස්සනාවට දාන්න. දෙක කරන්න බෑ රූපානුපස්සන කර්මස්ථානේ කරන්නේ නැතුව රූප කර්මස්ථානේ කරලා බලන්න මම යමක් නිමිත්තක් කරොත් අරමුණක් කරොත් ඒක දිහා බලනකොට ඒක බල බලා ඉඳදී නැති වෙන හැටි උච්ඡේදයක්ද මේ කතා කරන්නේ මැරීමද ද්වේෂයද නෑ ඕනම දෙයක් දිහා බලනකොට ඒක නැති වෙනවා ඒක නිසා මරණයෙන් මත්තේ නෙවෙයි ජීවත් වෙද්දිමත් මේකේ සතෙක් නෑ එයාට තථාගත කියන ජීවත් වෙද්දි සතෙක් ඉන්නවා කියන එකට සත්‍යයි කියලා කියනවා ඒක ඒක අමනයක් සත්‍යයක් නැති බව දැනගත්තට පස්සේ මරණින් මත්තේ මොකද කතා කරන්නේ? මරණින් මත්තේ වෙයිත් වෙයි නොවෙයිත් මේ කතා නෑ. මේ ජීවත් වෙද්දිම අපි සතා කියලා ගන්න රූපේන රූපේ දිහා බලපන්. වේදනාන වේදනා දිහා බලපන්. සංඥාන සංඥා දිහා බලපන්. සංස්කාරන සංස්කාර දිහා බලපන්. විඥාන විඥාන දිහා බලපන්. බැලුවොත් පෙනේ යෝක පේන අවස්ථාවකුත් තියෙනවා නොපෙන අවස්ථාවකුත් තියෙනවා පේන අවස්ථාව හරහා නොපෙන අවස්ථාවට අනේක තමයි සරුවචනාංශයේ මේ නිරෝධ ක්ෂය වය කියලා දැකලා තියෙනවා. ඒ නිසා උඹට ජීවිතේ තියෙන දුක නම් දුක දිහා බලපන් දුක නැති වෙනවා. දුක මගහරින්න යන්න එපා. ඒකට දුක ඉතුරු කරලා මගහරින්න. ඒ නිසා පැමිණිච්ච දුකට බලපන්. ඒක බලන්න සීලය ඕන. ඒක බලන්න ශ්‍රද්ධාව ඕන. ඒක බලන්න සතිය ඕන. අපි මේ දුක නැති කරන බෝධි පූජා දුන්නට දුක නැති කරන කොන්ත්‍රාත්කාරයෝ දාලා දුකට ටොංගරන් අයින් කරන්න ගියාට දුක අවබෝධ කරගන්න. ඒ නිසා පැමිණි දුක් පැණිදායි කියලා. තමයි වැටහින්නේ රූපේ නම් රූපේ දිහා බලන්න. වැටෙන වේදනාවන වේදනාව දිහා බලන්න. වැටෙන මේ මිනිසු යකු කියලා අපිට වැරදි සංඥාවක් නෑ ඒක දිහා බලන්න. වැටෙන මේ මම මේ ලෝකේ කරපු සංස්කාර කියලා જાතියක් තියෙනවා. ඒකයි දුක කියලා ඒක දිහා බලන්න. එහෙනම් මේ විඥානයයි නැත්නම් මගේ කල්පනාවයි කියලා කියන එක බලන්න. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා ගොඩක් කල් පරිශන කරලා මේ රූපේ බල්ල රූපේ නෑයි කියලා පෙන්වන තරම් ලේසි නෑ. වේදනාව දිහා බල්ල වේදනාව දුවෙන් හරි දකින්න. ඒ නිසා වේදනාව ප්‍රශ්න කර වුණත් ඉසල රූපයෙන් පටන් අරගන්නේ කියලා බලන රූපය මරණයෙන් මත්තේද නැති වෙන්නේ නැත්නම් මරණයෙන් මෙපිටම මේ හොඳට බලබලා ඉඳදී නැති වෙනවා නම් නහෝති තථාගතෝ පරම්මරණ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන මතය මොනතරම් භාවනා කරන බුබ්බඩින්ගේ කතාවක්ද කියලා බලන්න. රූපේ බලනකොට සත්‍ය නියෝජනය කරන රූපේ ආනාපානේ හෝ කය බලාගෙන ඉන්නකොටම මේ එක විනාඩියෙන් දෙකෙන් භවනා යෝගාවචර නැති වෙලා යනවා. ආයෙනවා. ආයෙ නැති වෙනවා. ආයෙනවා. භවනා නොකරපු කෙනෙකුට නම් රිට්‍රීට් දෙක තුනක් එක දිගට කරන්න ඕනේ. එතකොට පරියන්කේකදී පෙනේ විනාඩි 35ක් 40ක් යනකොට බලා හිටපු කය නැහැ. ඒකේ ලස්සන දේ තියෙනකොට තියෙන බව දන්නා වගේම තමයි නැතිකොට නැති බව දැනගන්න පටන් ගන්නවා. එතන තමයි යෝගාවචරයක් වෙන්නේ දොරටුව. මලඟ මොකුත් නැහැ නැති බව දන්නවා. සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන්ට අහු වෙනවා තියෙනකොට තියෙන බව දැනීම. නැතිකොට නැති බව දැනීම අහු වෙන්නේ සම්පජඤ්ඤයට පමණයි, කමඨාන් සුද්ධ කෙරුවොත් පමණයි. එතනයි නිවන් මාර්ගය. ඒක වෙන්න මැරෙන්න ඕනේ මරණයට දැම්මොත් ඕක ගුඩ වෙනවා. බුදුජානක කියන්නේ ජීවත් වෙද්දිම ඔය කියන රූපේ දිහා හිතියොදලා බලන්න ඒ රූපේ ක්‍රමයෙන් ගෙවි යන හැටි බලන්න. එතකොට හැම රූපයක්ම මේ වගේ කියලා අනුමාන ඥානයට දාලා එහෙම නැත්නම් අන්න ණය විපස්සනාට දාලා හිතාගන්න ඕනම රූපයකට හිත දාලා ඒ රූපේ වේලාවකට තියෙන ගොරෝසුව වෙලාවට තියෙන මධ්‍යස්තව වෙලාවක නැති බවට යනකම් යනවා එතකොට මේක සංඥා තුනක් ඇර රූපෙට මොකුත් වෙලා නැහැ. මම නැවතත් කියනවා ආනාපාන ගුරුසු අවස්ථාවක් තියෙනවා. ආනාපාන ශුන්‍ය අවස්ථාවක් තියෙනවා. අතිසූක්ෂම අවස්ථාවක් තියෙනවා. මේ තුනේදීම යෝගාචර ජීවත් වෙනවා. මේ ආනාපාන පිළිබඳ සංඥා තුනක් ඇර ආනාපාන වෙනසක් වෙලා නැහැ. මොකද සංඥා වෙනස් වෙච්චාම අපි කියන එක වෙලාවක ඇති කියනවා කියලා නැතයි කියනවා. මේ දෙක එකක්වත් පිළිගන්න එපා. මොකද නැති බව ඇති බවට සාපේක්ෂයි, ඇති බව නැති බවට සාපේක්ෂයි. මෙන්න මේක දැනගෙන මේක පරිශන කරන හම්බෙච්ච ශරීරය තමයි manussාත්මය කියලා කියන්නේ. ඒකට කියන්නේ ඕලාරික අත්පටිලාභය. මේ ඕලාරික අත්පටිලාභයේම සාක්කියට කරගෙන, නිදර්ශනයට අරගෙන, නිමිත්තට අරගෙන මේකේ මේ වෙනස් වෙන බව, ගොරෝසු බව, සියුම් බව, අතිසූක්ෂම භවයේදී අපි ගොරෝසු බවට ඇතේ කියලා කියනවා. අතිසූක්ෂම බවට නැතේ කියලා කියන නමුත් ශරීරයට මුකුත් වෙලා නෙවෙයි. එකම ශරීරයේ බලාන ඉන්නකොට ඉන්නකොට මේක ඇති වෙන මේ වෙනස් වීම මම ලෝකයා කතන්දර ගොතනද පදනමක් හදාන හිටියට ලක්ෂ කෝටි වාරයක් මේකම දැකව මනුස්සයාට මේක ඇතයි කිව්වත් බොරුයි නැතයි කිව්වත් බොරුයි නිසා ඇත කිව්වත් උත්තර දෙන්නේ නැහැ නැත කිව්වත් උත්තර දෙන්නේ නැහැ මොකද මේ ප්‍රශ්න අහන්නේ භාවනා නොකරන නැති මැට්ටෝ භාවනා කරන මනුස්සයද ඒ කමට අහනවා භාවනා නොකරන මනුස්සෝ විශ්වවිද්‍යාල හදාගෙන දර්ශන පොයිට හදාගෙන එව්වගේ ඉඳන බයිල කතා කරාට උන් කවදාවත් භාවනා කරලා අරමුණක් ගැන මම භාවනා කරලා නැහැ කරපු කෙනාට කියත හැකි බියව සතිය සීල සමාධි ප්‍රඥා නැති තැන ඇත සීල සමාධි ප්‍රඥා නැති තැන ඇත ඒ තුන ඇති තැන කිසිවක් නැත. ඒක නිසා කියලා තියෙනවා සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචන. මේක ඇත්තා වගේ පේනවා. හොඳට බැලුවොත් නැහැ. ඒක නිසා එකක් අල්ලන්න බලපන්. මොකක් හරි එක ආනපානිය හරි පිම්බීම ඇකිලිම හරි වම දකුණ හරි ඒක වෙනස් වෙන හැටි. ඉතින් අපි වෙනස් වීම බාධා කරගත්තොත්, තර්ජනය කරගත්තොත් ඉතින් කොහෙද ආ භාවනා කරන්නේ? සහන කරන හැම ප්‍රතිරායක්ම යාට පේන්නේ මේ තිබිච්ච එක නැති උනායි කියලා. ඒ කියන්නේ යන කමඨාන රුද්ධ වෙලා නැහැ. අනිච්ච සංඥා භාවනා කරලා නැහැ. ශ්‍රද්ධාව නැහැ. Tamange වද්දකින් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ ටික අපි කමඨාන සුද්ධවට විශ්වාසය ඇති කරලා දෙන්න ඕනේ. එහෙම තමයි. මේ ඇත්තා වූ සත්‍යයම නැත්නම් ඇත්තා වූ රූපෙම උඹේ අස්පනා පිටම නැති භාවයටපත් වෙනවා. ඒසත් මේ විද්‍යාඥ අන්වීක්ෂණ බලන එක මොන්න තරම් පිස්සුවද කියලා බලන්න. අන්වීක්ෂයෙන් බලලා මම මෙහෙම දැක්කයි කියලා ෆොටෝ එකක් ගන්න පොතක් ගැහුවට පස්සේ මොන පචයක්ද ඕකද ටිකක් කියලා බලන්න කියන්නේ. අන්වීක්ෂයම නැතිලා යනවා. ඒතකොට මොකද විද්‍යාඥයෙක් නැහැ. ඔක්කොම නැහැ. ඒතකොට කොහෙද විද්‍යාව පදනම් වෙන්නේ? මේ හදිසිය දැකපු එක දෙයක් ලෝකෙටම පෙන්නලා මේකෙන් වාද විවාද හැදුවට මේක නැවත නැවත බලන්න පුළුවන් එකාට විද්‍යාඥයා කියන්නේ නැහැ. භාවනා යෝගාවචරයේ මේ දැකපු එකක් අල්ලගෙන ඒක නැවත ලොකු කරලා පෙන්වන හදන අමනයාට විද්‍යාඥයයි කියන්නේ. ඒතර බුදුහාමුදුරන්ගේ විද්‍යාවට මොකද්ද කියන්නේ තියෙනම? බුදුහාමි පෙන්න අවිද්‍යාවට මොකද්ද කියන නම? අද විද්‍යාඥය කියලා කියන්නේ මොකක් හරි උට හම්බෙන් හම්බෙච්ච එකක් පෙන්ලා ලෝකෙටම පෙන්ලා රවට්ට ගන්න පුළුවන් නම් ඒක විද්‍යානුකූල න්‍යායක් පාටපත් වෙනවා. ඕනම න්‍යායක් නැවත නැවත බලන්න කියන්නේ. ඒ ඉස්සල් එක පස්සෙකින් ඔප්පු වෙලා නෑ ප්‍රතිෂේධනය වෙනවා. ඉතින් විද්‍යාව විතර විද්‍යාව නිෂේධනය කරන වෙන ධර්මයක් ලෝකේ නෑ. ඉතින් විද්‍යාව දිහා හොඳට බලනින්ද. ඔය මිනිස්සු එක එක ජවනිකාදී පෙන්වන්න හදන කතා හෙට උදේ වෙනකොට ඔප්පු කරලා බොරු කරලා ඉවරයි. අපි ඕකට විද්‍යාව කියනවනම් ඕක තමයි අවිද්‍යාව ගන්න. බුදු දානංශය පෙන්න මේ සියල්ල වෙනස් වෙනවා කියන විද්‍යාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි ලෑස්තිලා බලනවා දානපාන වෙනස් වෙන්න ඕන දෙයක්, පිම්බීම හැකිලිම වෙනස් වෙන්න පුළුවන් දෙයක්, වම දකුණ වෙනස් වෙන්න පුළුවන් දෙයක්. මේ මනුස්සයා මගේ හතුරව වෙනස් වෙන්න පුළුවන්. මේ මනුස්සයා මගේ මිතුරව වෙනස් වෙන්න පුළුවන්. අපි මේ හතුරා කියලා බෝඩ් ගහගෙන මිතුරා කියලා බෝඩ් ගහගත්ත ගමන් අපි උච්ඡේදවාදයට වෙන්නේ ඒක නැත්තම් සස්වතවාදයට වෙනවා දැනගන්න මේක තමයි අපි භව භවව සරවන භව මේ භව සසරේ සරවන අපි කතකම තියෙන කියන්නේ සරවන භව කියලා. එන භව සසරේ හර හසුරවන්න. ඒකට දෙයිය කියන්න ඕනේ. ඒකට කඩප්පුලියන් එන්නේ කියන්න ඕනේ. සරවන භව කඳ දෙවිදුන්ගේ තෙද බලේ. මේ භවයේ සසරවනවා. අපි බැඳගෙන කරකවනවා. අමු චිත්ත ගුණ වලින් බැන්නා වගේ තමයි කතරගම දෙයියන්ට ඔය සරවන භව කියලා කියනවා. උන්ද දන්නේ නැතුව ඇති මේක අපි කියනවා කියලා. ඒ හද්ද කියන්නේ මේ සරවණ භව කිව්වට පස්සේ මේ භවයේ හසුරවන එක තෙදක්ද? කුණුවර බෑන්නේ. සරවණ භව කඳ දුළු ඉංග්‍රීසිගේ තෙද බලය. ලංකාවේ පළවෙනි හින්දු බවට පත් වුණා. ඔක ලිව්වේ කරුණාත් අපේ ඒකට කාට් එකේ බොනට් එකක් උඩ තියාගෙන. කතරගම ගිහලා එනකම්. බුදුහාමුදුරුවෝ මේ සරවන්න නෙවෙයි කිව්වේ මේක සරවිල්ල නතර කරන්න. ඉතින් කතරපතිය කොහොද ඒක? මෙව වාගෙන කන හැටි බලන්න අපි කොහොමද කාර්යයක් ගත්තා ගතකම යන්න එපා ඉස්ලාම ගතකම යන්න මේ සරවන්න මේ සංසාරේ කරකවන්න කරකවන්න ඉතින් මයිකල් ජැක්සන් ඉන්න ඕනේ මට මතක නැහැ නන්ටික මතකයි උන් සරවනවා ඉතින් සරවන කට්ටියට තමයි අපි බුද්ධ ධර්මත් තැන ගිහිල්ලා තියෙන්නේ ඉතින් උන් කැමති නෑ සරුවචන් ආංශේ මරණයන් මැත්තේ නොවේ කියනවා සරුවචන් ආංශේ කියනවා නොවේ නෙවෙයි මම මරණයන් මැත්තේ නෙවෙයි බොමඩ මුල දීමෙන් තලම නෑ එතෙන්දී මම අවබෝධ කරා මේක නැති වුණා තුඹලට බෙන්ඩ රැස්වීම බුදු පිළිමයක් තියෙනවා. 45 අවුරුද්දක් සැරිසරපු කෙනෙක් ඉන්නවා. ඒකට වැඳ වැඳ මැරෙන්නේ මොකද? බුදුහාමුදුරුවෝ දේවත්වයටපත් කරන්නේ. අද ධාතු වන්දනාව. ගුරුන් පඬිස්සාචි ඊට අවුරුදු තුනකට ඉස්සෙල්ලා බණක් කිව්වා කසපද වචනහන්සේ කරපු උදාන ගාතාවක ධාතු චේතින් සමුස්සෙත්තා ධම්ම චේතින් සමුස්සෙත්තා පරිනිබ්බිතෝ තථාගතෝ උන්වහන්සේ ධාතු චේතය නගා හිටවලා පිරුණම් පෑව. අපේ මිනිස්සු ධාතු චේතය උඩ තියාගෙන දැන් බයිලා කියනවා. ඒකට ධම්ම චේතයට යනවා. අපි මං ජීවිතය මේ මේ මේ ගියපාර ඇයිද හම්බෙන්න වෙලා යන්නේ අපවත් තුන දැන් මාස දෙක තුනට ඉස්සෙල්ලා. ඊට පස්සේ එතන හිටපු දොස්තර කෙනෙක් ඇමරිකාවේමයි. එයා පැවිදි වෙලා එදා මයිත් එක අන්තිම දාණය ගත්ත එදත් මං සයිඩොත් එක එක මේසේ හිටියා මට හරි සන්තෝෂයි. එදා ඒ සිවුරු අරින දවසේ. ඇමරිකාවේ ඉපදිච්ච බොම් බුරුමකාරයෙක්. ඉතින් එයා හයිඩ්‍රෝ කිව්වා අද මං චූරු වටනවා. මේ හයිඩ්‍රෝ ඇහෙන්නෙත් නැහැ. ඉතින් මේ කාමදරෝනේ තාම. මේ එක වේලේ දාන්නේ වරදේ මටත් සම්පඩ බොල් සම්බෝලයක් තල්ලා දීලා ඕන්න තෝ කාපිය කියලා මටත් දුන්නා. මොකද මට ඇමරිකන් කෑම හරියන්නේ නැහැ. කකා ඉනවා මේ හාමුදුරු එහෙන විස්තරයක් කියනවා. අපි මේ මං පැවිදි කරපු හාමුදුරු ශ්වේත ගෝන් වලට සමාන චෛත්‍යයක් හදනවා ඇමරිකාවේ විශාල ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම ඒකයි එතන පැවිදි වුණේ ලොකු වැඩක් යනවා. ඉතින් සායරට මට පේනවා තරහ කියන එක ඉවසන්න බෑ මේ ධාතු චේති කතාව. ඊගාසියර එතන හිටපු ඒ හාමුදුර පැවිදි කරපු පොඩි කිනාරුගේ කකුල පාගෙන යටින් ඔක් කියන්න එපා මේ දාහන් ටික වළඳන්න වෙන්නේ නැහැ සායරට කියලා. ඊට පස්සේ මම ඇහුවා ධම්මජීව ධම්මජීව. ධාතු චේතිත වටින්නේ ධම්ම චේතිත කියලා ඇහුවා. මේ ඕක කල්ලා මටක් ගහනවා දැන් තව පොඩි. මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ අහවල් දවසේ අවුරුද්දේ දාන බන්නට කිව්වේ ධම්මචේති ලෝක කියලානේ. ධම්මචේතින් සමස්තවා පරිනිබ්බුතෝ තද මං ආහනේ උඹගේ එක නෙවෙයිනේ. ධාතු චේතිද ලෝක ධම්මචේතිද කියලා. රසමගදී තෝහඳ කියන්නේ මේ ධම්මචේති ලෝකෝ කියන එකනේ. ඔබට ඒකවත් තව තේරිලා තියෙනවා කියලා මට ෂුවර් නෑ කිව්වා. ඊට පස්සේ මොකක්ද ධම්මචේති කියන්නේ? කියලා අර හවුසගෙන් එකට කතා කරනවා. ඊට පස්සේ එයා හුදු ධම්මචේති ආලත් නැහැ ධාතුචේති ආනන්ද අද විවුරු අරිනවා එයාගේ ලොකු ආමුදුරෝ මේ ශ්වේත කෝණ එකට ලොකු චෛත්‍යයක් හදන එකේ පුරාජේරුවේ ඉන්නේ ඊට පස්සේ සායදෝ කිව්වා මේ චෛත්‍ය ලොකු වෙන්න ලොකු වෙන්න සාසනෙ පිරියෙන බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න සාසනෙ පිරියෙන අපේ සරුවචනාංශේ දුන්නේ ධාතුචේති නෙවෙයි ධම්ම ධම්මචේති කියන සතර සතිපට්ඨාන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ධම්මචේති කියන්නේ. ඕක පැත්තක තියන්න ඕන බුදු පිළිම හදාන්න. ඕක පැත්තක තියන්න ඕන චෛත්‍ය හදාන්න. ඒ නිසා මේ චෛත්‍ය වන්දනා කරන ධාතු වන්දනා කරන මිනිස්සුන්ට තමයි අපේ සමහර හාමුදුරු ඔයගොල්ලොත් එක්ක සාසනය ගෙනියන්න බෑ. ඔය දානදී කටට ඕනේ නෑ, පූජාදී කටට ඕනේ නෑ කියලා කියනවා. හැබැයි ඒකත් වැරදි. ඒක තියෙන්න ඕනේ. බාලාංශ පන්තිරේක තියෙන්න ඕනේ. භාවනා කරන මනුස්සයෝ ඔය බයිලා කතා කරන්න ගියොත් භාවනා කාලේ නැති වෙනවා. එයා භාවනා කරන යනකොට නිවර්ණ ස්වරූපෙන් එනවා. අනේ මේ වෙලාවේ ලুকু බුදු පිළිමයකට සල්ලි දාන්න යනොත් කට්ටියම මට පින් කඩ දෙයක් ගන්න බාටට වැසන සල්ලිකට වෙනවනේ. ඒ භාවනා කරන්න බැරි උටේද? චින සම්පත්‍ය පන්නනවනේ. ඒක නියද හැම පන්සලකම වෙන්නේ. හැම කෙනාම කියනවා මම වෙනුවෙන් ලොකු බුදු පිළිමයක් හදලා තිබ්බොත් ඒකට පස්සේ කපිලවස්තු 13 වහන්සේලා ගෙනලා තැම්පත් කරුවොත් අරකට පින් කැටේ දාන ගම මට 10%ක විතර හම්බ වෙනවනේ. මේ ධාතු චේති ඉස්සරහට කරගෙන නට නැටිල්ල තියෙන්නේ හෝති තථාගතෝ පරම්මරණ. තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයි. මම මේ බණ රේඩියෝ එකේ කිව්වනම් මොකද වෙන්නේ කියලා හිතන්නේ. මං කවුරු එක්කද රේඩියෝ එකට යන්නේ? ඔය රේඩියෝ කාර්යය මොනවද කරන්නේ? කරන හරියක් කරන්නේ මේ ਸਰුවචන් ආශ්‍රේ මරණින් මතු වෙයි. 5000ක් කල් පවතින ශාසනයක් හදාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ සාසනයෙන් පස්සේ ඕන පිස්සුවක් කියලා පං. මේ තාම සරුවචනසේ උඩින් ඉඳලා බලන් ඉන්නවා කියලා මේ මේ කතාව තේරෙනවද කාට හරි ආනාපානෙ ගෙවෙනකම් බලන් හිටපු කෙනෙකුට ආනාපානෙ වෙයිද ආනාපානෙ නොවේද වෙයිත් නොවේයි දෙකමද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන එක තේරුම් ගන්න බැරි නිසා නේ කමට අසුද්ධ කරන්න ඕනේ ආනාපානේ අවස්ථා තුනක් තියෙනවා ඕලාරික අවස්ථාව සුඛාන්ති උපතේ ලියලා තියෙනවානේ සුකුම අවස්ථාව සුකුමතර අවස්ථාව කියලා මේ තුනම වියහැක්කක් බව දන්නවනම් ඒ නැත්නම් ඒකට සද්ධාව තියෙනවනම් ඒකට අනිච්ච සංඥාව තියෙනවනම් මචං ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් තරමනවා. සබ්බන් දානපන බලනකො දැන් නැති වෙනකොට මොකද කරන්නේ? ඒතර කියනවා නැති එකද හොඳ හොඳ තියෙන එකද? ආ තියෙන එක නෙවෙයි මෙමයින් ආන්නේ. ඒ කියන්නේ භෞතිකවාදීද හොඳ නැතිද කියවොත් අපි දන්නේ භෞතිකවාදී විතරයි. ඊට පස්සේ කියනවා තියෙන එක හොඳ නම් බලපං. හැබැයි තියෙන්නේ නැති එකටත් ඉඩ තියලා බලපං. කවදා හරි යා කියනවා තියෙනවා කියන්නේ කෙලෙස්. කෙලෙස් තියෙනවා. ආනපනේ නැති වුණා කියන්නේ කෙලෙස් නැති වුණා. ඉතින් ඔබට ওই දෙකෙන් කොයි එකද ඕනේ? ආපෝ එහෙමනම් කෙලෙස් නැති එක ඕනේ. ආයෙන අනිදාස කෙලෙස් නැති කියන විදිහට ඉස්සර කළ බලපන්. ඉද්ද ගන්න ඉස්සලා ආනපනේ නැති වෙලා යනවා. ඊට පස්සේ ඌ ඒකට ඇල්ලුවයි කියලා හිතන්න. කෙලෙස් නැති එක හොඳයි කියලා දැන් ඒක කෙලෙසයක් වෙනවා. දැන් මොකද කරන්නේ? අයින ආනපනේ දාපන් ආයතරයක්. මූට ගහපන් ආනපන. ඒකට කෙලස් තියෙන එක නැති එකට තියෙන ආසාව කෙලස් ටිකක් දාලා කඩපන්. මේක මුලේ කාටවත් තේරෙන්නේ නැහැ මේ භවවාදී විභවවාදී දෙකට එක උස්සලා ගහලා. ආනපන නැති එකට මනාපේ ආවනම් නැතිම නැත්තනේ. ඊට පස්සේ එයාම ආනපන එන වෙලාවක් එනවනේ. අපෝ ඉබේ මත ඒකට ප්‍රිය වෙනං ඒකට අප්‍රිය කෙරුවයි කියලා කියන්නේ ආනපනේ සියුම් භාවයට තියෙන තද කැමැත්ත. එන පස්සේ ආනපාන නැති භාවයේ කඩාගෙන ආනපානය අපව වෙනකොට ඒකට වෛර කරන්නත් එපා. නමුත් ඔය ආනපානයත් ආයෙසරක් ගෙවෙනවා. ඒකට බය වෙන්නත් එපා. ඉතින් ওই දෙකට බය අරනොනම් මායයට මොකුත් කරන්න බෑ. ආයෙ ආශ්‍රෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකට ගේන්න ඉස්සෙල්ලා ආනාපානෙ වෙයි ආනාපානෙ නොවේයි අන්ත වෙයිත් නොවේයිත් වෙයි වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන එක දාලා බලන්න ඔය හතරෙන් තොරව අත්දැකීමකට ඉන්න තැනක් තියෙනවා. ඒ වාද හතරෙන් තොරව අත්දැකියක් තියෙනවා. ඒකට තමයි නිවන කියන්නේ. ඒක වාදයට අහු වෙන්නේ නැහැ. නිසා කමඨාන් සුද්ධ කරනකොට කියලා පෙන්නන ඔබ වෙයි කියන අදහසෙන් බලද්දී එතකොට හෙල්ලෙනකොට කලබල වෙනවා. නොවේයි කියන අදහසෙන් බැලුවොත් ආනපනේ වෙනකොට පශ්චාත්තාප වෙනවා. ඒ නිසා පශ්චාත්තාප වෙන්නත් එපා. තියෙන ආනපන බලනවා මේ තියෙන දේ වෙනස් වෙන බව තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා බැලුවනම් ඉඳගෙන මේ ඉන්න ඕනේ නැහැ නේ ඔකට. ඇවිදින කොටත් පේනවනේ. බුදියන් යන කොටත් පේනවනේ. ඉතින් ඒක නිසා ආනාපාන කියන්නේ සත්‍ය කියන එකට කරගන්න. ආනාපාන කියන්නේ තථාගත කියලා හිතාන බයන්න. තථාගතයන් වහන්සේ වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද? වෙයිත් වෙයි නොයෙත් වෙයි කියලා බලන්න. ඒකෝට බලන්න මේ ආනාපානේ පෙරලියට උත්තර දෙනවා. විවෘතව බලනවනම් ඔය හතරම ඔය හතරටම එහා පැත්තේ අත්දැකියක් එකක් තියෙනවා. එයාට තමයි යෝගාවචරය කියන්නේ. ඔය හතරට වැඩිච්ච ගමන් අපි වාදයකට අහු වෙනවා. එක්ක උච්ඡේදවාද, එක්ක සස්සතවාද, ඒ වෙනත අමරාවික්ෂේපවාද, අජිත කේස කම්බල තමයි එදා මේ උච්ඡේදවාදයට අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කෙනා කියනවා මේ ලෝකේ ඥානවන්තෙක් මෝඩෙක් කියලා දෙන්නේක් නැහැ. තියෙන ධාතු විතරයි. ඒක නිසා ඒ අතර සැලකිල්ලක් ඕනකම අජාතත් අජෝජන මියක ලැබුගෙන ආනකොට දෙල් ගැන කතා කරන જાති මිනිහෙක්. ඉතින් මරන්න යයි මම. මගේ ශේෂ්ත්‍රි මේ වගේ මිනිහෙක් ඉන්නවා කියලා මරන්න බෑනේ. කියලා සර්වඥාන්සේ කියන සර්වඥාන්සේ කියනවා මම ලෝකේ උගන්වන්නේ මේ වාද නෙවෙයි. වාද පාවිච්චි කරනවා. දුකේ කියලා දෙයක් තියෙනවා. දෙලීම කියලා දෙයක් තියෙනවා. ධරතේ කියලා එකක් තියෙනවා. පරිලහය තියෙනවා. ඒක නැතිවීමත් ඒ ඔච්චරයි මට කියන්න ඕනේ. එහෙම තමයි ඇති බව නැති බව නෙවෙයි. ඒ නිසා මේ තථාගත කියන වචනේ ශාස්ත්‍ර කියන වචනයට ගත්තා වගේ සත්ත කියලා කියන්නේ ඇලෙනවා කියන එක. ආනාපානියත් එක්ක විතරක් කරන බලන්න මේකේ ඇති අවස්ථාවක් කියලා එකක් තියෙනවා. එතකොට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ පේනවා. ඊට පස්සේ මධ්‍යස්ථ අවස්ථාවක් තියෙනවා. ආනාපානෙ වෙන් කරන්න බෑ බෑ ආනාපානෙ බව දාන්න. ඊට පස්සේ සූක්ෂම අවස්ථාවක් තියෙනවා. ආස්වාද ප්‍රසවාසය දෙක වැටෙන්නේ නැති. මේ තුනේදිම සංඥා තුනකට දාන්න තුමේ ආනාපානේ අවස්ථා මුණක් තුනක් විතරයි. ආයෙ ගොරෝසු වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්. අන්න ඒකට නොසැලෙන මනස ගත්තා නම් ඌ හොල්ලන්න ආයෙ මොකටවත් බෑ. මායයටත් බෑ. කාටවත් බෑ. ඒක නිසා මේ මිනිස්සයා මේක පුරුදු කරා නම් වේදනාවේ සුඛ කියලා එකක් තියෙනවා. ඒක යහපැත්තේ දුක. දුක කියලා තියෙන කයහපැත්තේ සැප. මේ දෙකටම කෑගොසම් ගන්න එපා. කාටවත් අඬාව ගන්න එපා, චරිචුරු ගන්න එපා, කේන්ද්‍රි ගන්න එපා. මේ මේක විසින් අනිත් එකට මාරු වෙන සුළු බෙහෙත් ඕනේ නැහැ. ඔකට දොස්තර කෙනෙක් ඕනේ නැහැ. ලෙඩේ විසීම ලෙඩේ මාරු. ඉතින් ඒක ඉවසන්න බැන්න අපි ලෙඩ ඔක්කොම භාවනා පැත්තක තියලා අමුඩ ගහගෙන යනවා නව ලෝකේ. ගිහිල්ලා ස්පෙෂලිස්ට් ගාව වාඩිලා ඉන්නවා. අද වැඩි වද. හැබැයි ගාණක් නැහැ. මොකද මෝ ඉන්නේ පොලිමේනේ. දොස්තර ගාණක් යනවනේ. ගිහිල්ලා බලන්න නව ලෝකේ පොලිමේ ඉන්න මිනිස්සු විකටන්දුන් තරගයකට ඇඳගෙන ගියාගේ ලෙඩෙක් පේන්න නැහැ එතන. එන්නේ ඔක්කොම තියෙන හොඳම පොෂන් දුන් ඇඳගෙන වැඩකාරයෝ දාගෙන ඇවිල්ලා ඉන්නේ නිකන් මේ රූප සුන්දරී තරගයකට ඇවිල්ලා අර අලුත් අලුත් අවුරුද්ද දවසේ විකටන්දුන් තරගයට ආවා. ලෙඩෙක් පේන්නේ නැහැ. මොකද එන්නේ එතෙන්ද මේ බුලුවන්කාරකම් පෙන්නන. ඉතින් අපේ තියෙන මොඩකම වැඩ ගන්න කවුද? කිසිම ලෙඩක් ඇත්තේ නැහැ ලෝකේ ඒකෙන් නැති වෙන්නේ. ඒක විසින් තනි පෙන්නේ නැති ලෙඩ જાතින් නැත්තම් මැරෙනවා. ඉහි කීයේදී මේ අතරමැද මේ අපි මැරෙන්න හදන්නේ. සංඥාවල් බලන මේ මේ මීයා හොඳයි කියලා හිටියට හිත මට කියන්නේ නෑ මූ හොඳ නෑ. ඉතින් මොකද කරන්නේ? ඌගේ වැරද්දකුත් නෙවෙයි. මගේ වැරද්දකුත් නෙවෙයි. ඒ වෙලාවට කියනවා මම ඊයේ හොඳයි කිව්වා. නෑ හොඳ නෑ. ඔය හොඳ විශ්වාසනද හොඳ නැති වෙන කතාවක් නෑ. අපි එමු නෑනේ යාළුවෝ කියලා જાතියක් වෙනවා, හතුරු කියලා જાතියක් වෙනවා. අපිට යාළුවෝගේ පැත්තේ හොඳම කිසිම දශක වැරද්දක් පේන්නේ නෑ. ඒක නැති වෙනස් වෙන්න කැමති නෑ. සංස්කාර දිනවා මම හැදුවනේ ඒක හොඳයි. වෙන කම්පැනි ගෑදුවනේ ඒක හොඳ නෑ. නිසා මමයා ගෑවිච්ච දේවල් හොඳයි කියලා ගන්නවා. මං කරපු අත්තරද්දත් හොඳයි. සමාව දෙනවා. අනික් මනුස්සයාට වැරදිලා අත්තරක් දක්ුණා මරන්න කතා කරනවා. කොච්චර සංස්කාර වලට අහු වෙලාද මේන්න මේක දිහා දැක්කනම් දකින්න අපි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න eBay අපිට ප්‍රතිපක්ෂයක් eBay විමර්ශක ප්‍රතිබිම්බීනේ අපි දකින්න මේ අපේ තීන්දු ආන්නේ ටික දැක්කන බුදුන් දැක්කා වගේ තමයි ධර්මයේ කියන්නේ අපි තථාගතයන් වහන්සේ මරණය මතු වෙයිද නොවේද පැත්තක වුණාට මේක ධර්ම මාතෘකාවක් කරගෙන සර්වඥසේ පෙන්වපිව දෙනකොට අපි බලන්නේ අපේ භාවනාට කොහොම සම්බන්ධ වෙන්නේ අපි සංඝය අතර සමගියර කොහොම සම්බන්ධ වෙන්නේ කියලා අල්ලා ගත්තොත් කවුරු හරි බුදුහාමුදුරු පිරිනම් පෑවද්දටත් වැඩේ යනවා. හැබැයි ඒ ධාතු නෙවෙයි. ගුඪ ධර්මයක් නෙවෙයි. ධර්මය අවබෝධ කිරීම. ඒකෝට අපි බුදුන් දකින්න ධර්මය දැකීම තුලින්. මේ ධාතුන් වහන්සේලා මුං ඇට වගේද කොහොමද සයිස් එක රැස් වී දෙනවද කියන්නේ නෙවෙයි බුදුහාමුදුරුගේ ධර්මය දැකපන්. ධර්මය දැකපන්. එදාට ධාතුන් වහන්සේලාට ඔය ටික හරකයි මේ මිනිස්සු අහන්න දෙයක් නැහැ. මොකද මේ මිනිස්සෙක් හිට බවට ලකුණක් තියෙන ධාතු කියන්නේ රසීජන කතාව නෙවෙයි. යේසුස් වහන්සේ කියලා මිනිස්සෙක් හිට නමුත් ඔය සර්බලදාරි දෙයියන් නැති කියලා එකක් ලෝකේ ඉඳලා නැහැ. ඔය කිසිම කෙනෙක් ඉඳලා නැහැ. ඔක්කොම ගුඩ මත. මේකේ නෑ අපේ ලොක්ක ඉඳලා තියෙනවා. අම්මෙත් තාත්තෙත් එක්ක ඉඳලා තියෙනවා. ඒක මේ මේ පුරා විද්‍යාව. ධාතු කියන්නේ වෙන වන්දනීය පූජනයක් නෙවෙයි පුරා විද්‍යාව. අපේ මිනිස්සෙක් ඉඳලා තියෙනවා. මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම ගාන්ධාරයක්වත් දෙවියෙක්වත් බ්‍රහ්මයක්වත් නෙවෙයි කියන ධාතු තියෙනවා. ඔබට වන්දනා කරන්න වෙන්නේ ධර්මය දැක්කට පස්සේ ඒ නිසා භාවනා කරන මනුස්සයා විතර ධර්ම චේතිය සමුස්සේෂණය කරන තව කවුරක්වත් නැත්තේ නෑ. ඒ මනුස්සයා ධාතු චේතිය වලට ගියා කියලා කියන්නේ කිරි කලෙයි ගොම කඳුලයි. ආය උගඩ ගන්න බෑ මොකද අනිවාර්යයෙන්ම ධාතු චේතිය වලට ඇදෙනවා. එතකොට වෙන්නේ මොකද ධම්ම චේතියට යනවා. ඉතින් අද ධර්ම දේශනා ධර්ම ධාතු චේති කතාව තියේදී ධම්ම චේතිය නගා හිට වීමට ධෛර්යයක් සද්ධාාවක් කුසල ඡන්දයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට ජනශී මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්දයපි සුළු වේලාවක් කරගනිමු කාට හරි මේ අපි සාකච්ඡා කරපු ඉදිරිපත් කරපු ධර්ම දේශනාව මතින් හෝ එහෙම නැත්නම් වෙන ධර්ම සාකච්ඡා මාර්ගයේ ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන හෝ කමඨා සුදු කිරීම తీරණය කරන්න මේක අපේ කරන චාරිත්‍රාක් නිසා එහෙම නැත්නම් අපි ඒත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැන් ඥානවන්දනාව තියෙනවනේ. ඥානවන්දනාව මේ කොයි විදිහට මම ආන්දරේකේ කතා කළා. මට බයක් තිබුණා මේ ඒ ස්වාමීන් මහා බයක් මේ ඔහොම කතා කරන්න එපා කියලා ඒ වගේ ලොකු මතයක් දැම්මා. ඒ කියන්නේ දැන් එහෙම ධාතුන් වහන්සේලා මේ සාතන් වහන්සේලාත් මේව වන්දනා කරා මොනවම කියලා. ඇත්ත අපි ලොකු සාන් තමයි ওই ඥාන වන්දනා ගාදාටිගේ ඊට ගත්තේ ඔක තියෙන පරිසම්පදාමයි. ඔව්. සා ලොකු සාන්සේ හරි ලෝක ප්‍රසිද්ධයි. දැන් ලොකු සාන්සේක නමින් තමයි ওই ධාතු වන්ද මේ ඥාන වන්දනා කතාව යන්නේ. ඉතින් ඒක මම ලොකු සාන්සේක ලොකු සාන්සේ මේ සත්පුදු පිළිත කියලා අච්චු ගැහුවේ 50 දීදී. හා. තලකෝ සාමිනාදී. ඉතින් මම ඒක ලොකු සංසාර මොනවාක්වත් කිව්වේ නෑ. ලොකු සංසාරික හිතේ ඇති වෙන සද්ධාව එහෙම නැත්නම් ඒ පරිසම්මිදා මාර්ගයේ තියෙනවා සෝතාන සංවරේ පඤ්ඤා සුතමේ ඥාන සුත්වාන ධාර සුත් සුත්වාන පඤ්ඤා චින්තාමේ ඥාන කියලා තියෙන්නේ. ඇතරේ වචන වෙනස් කරන්න බැරි තරම් සූත් ඒවා මන්ත්‍රවාද. ඒක ලොකු සංසාරික විතර කතා කරගෙන ඉන්න මේ පිස්සුවත් එක පිස්සු කතා කරනට වෙන්නේ. ඊට හෙලිකොප්ටර් එක හොඳයි මොකද මේ වචන වචන දෙක හොල්ලන්න දෙයක් නෑ ඊට පස්සේ උන්වහන්සේ සත්‍යයනා කරනවා නිතරම කවුරුත් නැති වෙනකොට මේ සූතමේ ඥාන සුත්තාන සංවරේ පඤ්ඤා සුතමේ ඥාන තමයි වචන වෙනස් කරන්න පුළුවන් වතර මේ මේ යන්ත්‍ර බැඳා වගේ ඝන පිහිටලා තියෙන්නේ ඒක ලොකු සංඝ හරි ප්‍රියයි ලොකු සංඝට වන්දනා කරන නිසා හැම කෙනා ලොකු සංඝ කරන කවුරුත් පිළිදෙට ඊට පස්සේ සත්බුදු පිරිත කිව්වා මොකද 28ක් බුදුරු නෑ කියන බුදුහම ලොකුහමසෝව කතා බැලුවේ. අපේ මණිකා සංස්ථාවේ කට්ටිය 28ක් බුදුරු හදාගෙන ඊට පස්සේ මේ මේ 28ක් මේ බෝධින්නා කියලා හොයාගෙන 28ක් දෙකයි තව හොයාගෙන 28කට දෙකක් අම්මයි තාත්තා හොයන එහෙන chart ගන්න. මේ මොකද තීර්ථංකර <clears throat> කවුද අපේ මේ අජිත දේශකම්බල කවුද බුදුහමත් එක්ක එකට මගේ හිටියේ මේ නිගණ්ඨ. නිගණ්ඨලගේ પરම්පරාවක් තිබුණා 28 දෙනෙක් පහළ වෙනවා ඊට පස්සේ බුදු රිවරය යටම අන්තිම. අන්තිම දේ දාදි කරන තමයි හිටපේ. ඒක තමයි කොපි කෙලිය අපි. 28. તો බුදුහාම දේශනා කර තියෙන හතයි අපි හැමදාම කියන්නේ මේ සූත්‍රය. අද්භූත බුදුරජාණන් හත්බුතු පිට ගැහුවා. ගහපු ගමයි බුදුහාමුදුර හතක් ගහන 28 ගහපේ කරනවා. තව ලොකු වෙන්න බෑ. මේ 28ක් දැන් අල්ලගෙන නටන දුන්නොත් මෙහෙම කොනක් ඉවරයි. උසාවියේ තියෙන ශ්‍රද්ධාවල උදාන දන්නවා ඒ හත කියන එක බුදුහාමරෝ උප කරපේක. හද්දුට දෙවි තියෙන ඔය කන්ද පරිත්තේ. ඉතින් යාට 28ක් හදාගත්ත පස්සේ දැන් කොච්චර chart හදාන දඟලනවද කියලා බලන්න. ඉතින් මගෙන් කියනවා එතකොට මේ මේක ඉන්න වෙලාවේදී අස මේ මොනවද ස්පිතාලේ දැන් බලපන් ලොකු සංචය හත හැදුවා. උඹට මේ chart එක හදලා 28 පුරවලා දීපන්කෝ මට බුදු බෝධිනාථලා 28 නම් කරපම් මේකට. අම්මලා තාත්තලාගේ විශේෂයට නම් කරපන් කියලා මොන පචයක්ද කියලා බලන්න අපේ සංස්ථාවේ ගන්න දෙයක් තියනවාද කියලා බලන්නද ඉතින් ලොකු සංහසේ වැඩිකාරය කියලත් මට කියෙහෙකි එම් තුන්මාන්ති කියව පුදුම සද්ධාාවක් සුත සුත්වාන සංවරේ පඤ්ඤා රෝතපිය ඥාන ඒක කියවනවා නේද සීලමේ සීලමේ යන ඒක හොඳට නෑ සුතමේ ඥාන අවධානයෙන් සෝතාවධානයෙන් අවධානය පඤ්ඤා සුතමේ ඒක තමයි සුතමේ ඥානය කියන්නේ හොඳට කියන දේ අහපන් මේ අනුමව කල්පනා කරන්න එපා උඹේව දාන්න එපා කන් යොමාගෙන අහපන් මුළුවදින් අහපන් ඒකට සුතමේ ඥානෙ ඕට උට වෙඩි කියන වචනයක් නෑ නෝක මන්තරයක් නේ ඔගේ 32 72ක් මන්තර වලින් තමයි පටිච්චසමුප්පාද මාර්ගයේ ඕක තමයි පටුනන්නේ ඊට පස්සේ සුතමේ ඥානෙ විතර කරන පිටු ගානක ඉතින් ලොකු සංජය විතර පරිසම්මදා මාර්ගය ස්පෙෂලායිස් කරගෙන ලෝකෙම නෑ ඒකේ තියෙන කෙලින්ම භාවනාව. ලොකු සාංශ කියන හැම දෙයකම වැඳ වැඳ පතුරු ලියලියා ඒ ලොකු සාංශ වන්දනා කරනවා. ඊට පස්සේ ඥාන වන්දනාවට යනවා. දැන් බුද්ධ අපේ සංස්ථාව ඔය ඉපදිච්ච තැන් හතරට ස්ථාන ගාත හදාගෙන ලොකු සාංශ හැදුවේ අස්පිරිමිත සද්ධාවකින් ජීවත් වෙනවා. ඒසුළු නැසේ ගාත වන්දනය කරනවා. අපේ කට්ටිය බුදුහාමුදුරුවෝ ලොකු ආහඳ එක ගාතාවක් කියනකොට අර ඔන්න 100ක් කරනවා ගුරුනාන්ද හිටගෙන කරනකොට ගෝලිය දුව දුව කරනවා. <laughs> මම දකිද්දී පිටේ එහෙම කිද්දෝනේ. අද බෝධි පූජා බුද්ධ සම්පත්තියේ ඇද තීක්ෂණ දාහන දනක් නැහැ. 28 බුද්ධ පූජායි බුදුහාමුදුරුවෝ වස්වස පුතන් වලට පූජාවලුයි. අයියෝ ඇතර එහෙම කිව්වහම මං අබෞද්ධයෙක් වගේ මට පේනවා. මගේ එහෙම එකක් නැහැ. මට තියෙනවා බුදුහාමුදුරුවෝ තියෙන මේ ශ්‍රද්ධාව. මේ වවාගෙන කණේ එක මේක පිටිපස්සේ තියෙන මේ මේ එජෙන්ඩා එක මේ අසරණ මිනිස්සු නොමගරින එක. ඉතින් ඒකට සුද්ධ කියලා තියෙනවා බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න ධර්ම පිළිගන්න. පින්කම ලොකු වෙන්න ලොකු වෙන්න ධර්මයේ පිරිනමනවා. මම මේ පැවිදි වුණා. ඔන්න සුගතඥාන සංසේ සාක්ෂි සීමාවේ ඉන්නවා. කිව්ව ආයසුතුන් මම මෙතන පැවිදි වුණාට ගල්දුව දන්නෙත් නෑනේ. ඉතින් යම් ගල්දුව ඉන්නේ. මං හිතා හිටියේ මේකට ආව ආයේ ආයේ ලෝකයක් නෑ කියලා පැවිදිච්ච අලුතෙන් හිටියේ. ඊට පස්සේ කිව්වා දැන් ගල්දුව විශාල පින්කමක් තියෙන කන්දිසාංශෙට. විශාල පින්කමක් තියෙන අරිදම සංසද මුළු සතියම පින්කම්. ඒක නොවන කෙනෙක් නෑ. ඕකෙන් නිසන්වනේ කොටු වෙනවා. යක් ලොකු සංස මෙතන ඇවිල්ලා හැන්දාවට පහන අල්ලගෙන ඉන්නවා. අපි ඇවිල්ලා පහනපත්තු කරලා ගිහලා පූජා කරනවා. උඩට යන්න බැරි නිසා මම ඇවිල්ලා ආවම මෙන්න පහනපත්තු කරලා අවුරුදේ ස්වාමීන් වහන්සේ මේ ගල්ලි 7000 පින්කමක් තියෙනවා යන්නද කියලා. මේ නම කියලා. කවුරක්වත් නැති වෙලා. ඒක දැන් මට කියන්නත් බෑ. මේ සංස කිව්වයි කියලා. ඒක කිව්වා මේ ඇව්වට ඇඬ උරකමත් නැහැ. තද උනාට පස්සේ කරගෙනම් පහම්පත්තු කරනවා. යෝගාවචරය කියලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන්. මේ නම පැවිදිනේ ඕකටද? මේ දවස් තුනම භාවනා කරලා පෝස්ට් කාඩ් එකක් දාන්නකෝ පණ්ඩිත සාන්තර උපාසකයන් මම දවස් තුනක් භාවනා කරලා දීර්ඝායුෂ වේවා කියලා. මේ ශාන්තිරකට කියාගන්න විදිය නැහැ. මොකද මේ ශාසන තමයි ලනු දෙන්නේ කාට. ඇත්තටම සද්ධාන්තයි. කල්දුව පිළිබඳව පණ්ඩිත ශාන්ති ගැන හරිදන්ස සද්ධාන්ත ලොකු ශාන්ති තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට. මම කවදාකවත් මුකුත් කරන්නේ නැහැ ලොක්කට දානවා නිකන් කියන්නේ. දාන්න කවුරුත් නැත්තම්. දැන් මට පස්සේ කතා කරලා කියනවා අප්‍රසාදේ. අක්කර ගණන් පහන් පත්තු කරන යෝගාවචරට ගිහිල්ලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන් කියලා ඇහුවා. මම පැවිදිලා මාස ගානයි මගේ හරි ෆ්‍රෙෂ් වැක්කිරන සද්ධාාවක්. අද ගල්දුවට ඔවා කිව්වොත් එහෙම ගල්දුව ලොකු සංසයක තරහ වෙනවා. ලියපල කියලා ගිහින් කියපල ගිහිල්ලා ලන්න ස්මාරකේ ලියලා තියෙන ගාතාව. ත්‍රිවිධ ශාසනය වෙනුවෙන් අවසාන හුස්මත්තුළු යෝගාවචරයේ භස්ම මේ තියෙන බව මහ පොළොව දනීවා. මේක ඉන්නේ එක පෙරේතෙකුට තේරෙන්නේ. අන්න ලීලා කොටලා ගහලා තියෙනවා. ත්‍රිවිධ ශාසනය වෙනුවෙන් අවසාන හුස්මත් හෙළපු යෝගාවචරයේ භස්ම මේ තියෙන බව මහ පොළොව දනීවා. එක પરම්පරාවක් ඇතුළත මමත් ඒ කාලේ මේ පැත්තේ ඉන්නේ. අපිත් පන් දහම් පාසල් ගිහිල්ලා ඒක කටයුතු කරලා එනකොට අපි ලොකු සද්ධාවකින් ආවේ. නමුත් ලොකු සංහස අපේ බේරන් අරගෙන ගත්ත කටයුතු වලදී මෙතන හිටපු එක වහන්සේ නමකට ඔක තේරුන්නේ නැහැ. ඉහළින් තියන ලොකු සංහස ගෞරව කරාට මේ කියන පණිවිඩේ තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට වවාන කන්න බෑනේ එතකොට. වවාන කාලා මම ආරජ්‍ය දෙපාර්තමේන්තුව හදාගත්ත මම බෝධි පූජා විශේෂච්ච මම සිවුරු වහන්න විශේෂච්ච මම පඬු වහන්න විශේෂච්ච කියලා මොකක්වත් නැහැනේ. දෝෂද හැම දෙයක්ම පන්නන් වැඩක්ම දැනගන්න ඕනේ. කෑකොසන් ගහන්න එපා. මේ මහානකම ඔක්කොම දැනගන්න ඕනේ. එකක්වත් නැති ගන්න. ගාථා බන්ධනයක් දැනගන්න ඕනේ. ව්‍යාකරණයක් දැනගන්න ඕනේ. ඔක්කොම කරපන්. ඒක භාවනා කරන්න. නිසන්වනේ ප්‍රසිද්ධ භාෂාවට නෙවෙයි භාවනාවට. කවදාවත් ඒ ඒ කොන අමතක කරන්නේ නැහැ කොයි දෙයක නායකත්වයේ දුන්නා කිසිම කෙනෙක්ගේ දක්ෂකමකට ඉපයි කියන්නේ. පොතක් පිළිගන්නොත් එහෙම ඇවිල්ලා ගාථා කියන්නේ හරි කියලා බෝ බෝ බෝ බෝ බෝ බෝ හ්ම් එච්චරයි. කතාකත් <laughs> නැහැ කියන්නේ. හැබැයි පස්සේ කතා කරලා කියනවා සිංහල තේරෙන්නේ නැහැ. කියපු වචන තේරෙන්නේ නැහැ බලන්න. ඒ ඒ හතන ගෙනිච්චේ කොච්චර අමාරු වෙන්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ ඒ කඹේ යනකොට හැම කෙනාම හොල්ලනවා කඹේ. ඒකට තේරෙන්නේ නැහැ මේ මනුස්සයා යන්නේ මොන බැලන්ස් එකද කියලා. අනිත් එක ලොකු සංසය දන්නේ නැහැ කිරි දරුවන්ගේ මොන බලාපොරොත්තු වෙන්නේ. සංස්ථාවේ එදා ලොකු සංසය දකපු ඔක්කොම අද වගේ කියන්නේ. මෙච්චර ලස්සන ආදර්ශයක් පෙන්න දීලා තියෙද්දි දැන් මම දකින්නවානේ දැන් මේක මේ අරගෙන යනකොට තියෙන කරදර මේ මම යන ලොකු හැර වැඩි වෙන්න ඇති. එක එකටවත් තේරෙන්නේ නැහැනේ මේක මේ මොකද්ද මේකේ තේමාව කියන එක. අමාරුනේ තේරුම් ගන්න මොකද ඒක මේ ආත්මයක් යන කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හැමදේම දැනගන්න ඕනේ. හැබැයි අපි අවුරුදු 2600 පර පරම්පරාවක ඉන්න බව මතක තියාගන්න. තේරවාදය කියලා කියන්නේ බුදු පිළිම නෙවෙයි. ලොකු සාංශය මට කියනවා. කිසිම පැරණි ස්ථානයක බුදු ගයක් තිබෙන්නේ නැති. පරිශ්‍රණයක් කළ බලන්නේ කිව්වා පුරා විද්‍යාව කිසිම තැනක බුදු ගයක් තිබුණා. බුදු ගිය තිබුණා මෙතන කිව්වා. ඒ භාවනා කරනවාගේ මෙතන නැති මොකටද බාහිර බුදු පිළිම. පඬිත් සායනස කියන බුරුමේ තමයි ලගින ගියේ බුදුන් කියන්න එපා. ඒක කැතයි. එතන ඉන්නවනේ සිවුරක් අඳගෙන හිටපන්. මේක වටේට බුදු පිළිම ගෙනල්ලා ගන්න. ඉතින් මට මේකේ <laughs> මේකට යන්න නාලා කියලා. ඉතින් තමන්ගේ ඉදිරියට බුදුහාමුදුරු ගෙන්න ගත්තට පස්සේ ඔක වැසිකිලිය ගේ ගහ ගන්නවා. ධාතු මන්දිර හදා ගන්නවා. පුරුම බන්නේ සංජ බන්නා බැනිලා හැම පුරුම ගෙදරකම හැම ආහාර කෙනෙක් ගම ධාතු මන්දිරයක් තියෙනවා. ඒක මොන ලැජ්ජාවක්ද මේ? බුදු පිළිමේ කියන්න එපා. බුදුහාමුදුරු කියන්නේ මා ශ්‍රේෂ්ඨ උත්මයෙක්. උත්තර ඉගෙන නැඳුම් මාරු කරන්න එපා. උදේ ඉන්න ගහ බැන ගන්න එපා. එහෙනම් බැන්නම් උදේ පලයන් බුදුහාමුදුරුවෝ බලයන් කියන්නේ ඉහෙන් කෙරේ නාලා. බුදු ඉන්නවා කියලා. මේක නෑ බුදුහාමුදුරු කුස්සිත් ඉන්නවා. බුදු පිළිමෙත් ඉන්නවා. සෙල්ෆෝන් එකෙත් ඉන්නවා. කම්පියුටර් එකෙත් ඉන්නවා. මේ හේගිවල ගෑණි බුදු පිළිමයකට පාවිච්චි කරන්නේ. අද බෝධි පූජා විතර නිග්‍රහයක් බුදුහාමුදුරු නැත්තේම නෑ. කරන හැම එකම යටිකුට්ටු අදහසෙන් කරන්නේ. ඒ කියන්නේ භාවනා කරන වෙනුවට ලෝකේ කලබල. කලබල. විශාල පිරිසක් අඬනවා මම දැකලා තියෙනවා බෝධි පූජා දෙනකොට මේ බුද්ධ වූ භූත මෙච්චර කොණ්ඩෙ වෙවිච්ච ඉලන්දාරි අර ගාතාවට නැමිලා වැනෙනවා සද්ධාව බක්ති අයියෝ මට එතනකට බිමල දාලා කවන්න වටිනේ පෙරේතයි ඒක පෙරේත කියන්නේ දෙන ලීඩ් එක හොඳ නැහැ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙන ලීඩ් එක හොඳ නැහැ මේ ලොකු ගාන්ති කියනවානේ ලස්සනට වැඩි ඒක ඒක දුර්ලභමක් තමයි ඔය ඔය මේ ධාතු ඝාත වන්දනා ඥාන වන්දනා ඒ බුදුරජාණන් ලෝකසාන්තික මුදිතාවෙන් එළියට ආවේ කේස් තියෙන පොත. පරිසම්ම තමයි ගැන කියෝපා. දැන් බලපන් මොකද වෙලා තියෙන්නේ. සංස්ථාවේ වන්දනා පොතක් දාගෙන ඉන්නවා. දෙතිස් දෙසත්තා ඥාන පූජාව. අපේ සංස්ථාවේ විතර ඒ බයිලාව කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අපේ සංස්ථාවේ ආර්ථික හයර් කරනවා ඥාන වන්දනාව කරන්නේ. ඒ ලෝකසාන්තිට විශේෂයෙන් ස්තුති කරලා පටන් ගන්නකට පස්සේ ඔක්කොම ඉවරයි. අඳුරන්නේ මිනිසුන්ට බෙන්නන වැරදි ආදර්ශය විතරයි ගන්නෙ. හරියකට ගන්න ගන්න බෑ කියලා කියනවා මේ තුන් දෙනෙක් මට මේ ගිය පාර ගමනේ දිගව මම කිව්වා එහෙම කියන්න එපා සවන්ත ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ ගන්න පුළුවන් ඇයි ඔබ අන්සලා බෑ කියන්නේ මේ தත්ත්වයට ධම්මජී ඕකටව සතුටු වෙන්කෝ ඇයි 100 100ක් හිතන්නේ කියලා මම කියන්නේ කරත හැකිනේ කියලා ඇකි පොඩි උන්ට කියලා දෙන්න බෑ ලස්සනට අල්ලන හැටි ඒ දහම් පැසල ළමයි වලන්න වල්ලක කියලා හැටි අල්ලන හැටි මුරු බිලීවක පිළිගන්නේ තිබිච්චා උන්ට කිව්වොත් හරියට කරනවා මේ අපිට නේ බැරි මේ අල්ලගෙන බදාගෙන තියෙන නිසා ඒකට මේ උච්ඡේදවාදී තමයි අපිට ගන්න වෙන්නේ. භවනා කරන මනසට අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ පිනක් පවක් නැහැ. බුදුන් කියනවා පුඤ්ඤ පාපම් පයින්නස නත්ති ජාගරතෝ බයං. මේ පින්පව අතහැරපුවෝ නිදි වර්ධනේ දන්න මිනිහට මොන බයද? පින්පව තියෙනකම් බයයි. නිදි වර්ධනේ කරපු නැති මිනිහට බයයි. ඌරයට බයයි. නිදි වර්ධනේ කරන දැන් ජාගරියානේ ඔබේ දන්න පින්පවගේ ඉක්මවුම් මනසට මොන බයද? ඌට අනික් වෙස් බයයි. මේ එක එකක් කැමති. ඔකට බය කියන්නේ කෙලෙස් වලට තමයි. පින්පව් තියෙන කාට කෙලෙස් තියෙනවා. පින්පව් තියෙනකම් බය තියෙනවා. භාවනාදී අපිට කියලා දෙනවා භාවනා මට්ටමට ගියාට පස්සේ පින්පව් නැති තැනකට යනවා. ගියාට පස්සේ ඒකේ සරවපක්. සරවන භව එතන. මේ ලෝකේ කරකෝන එක නෙවෙයි. ඒකට යන්න පුළුවන් නේ මැරෙන්න ඉස්සෙල්ලා වැහැත්ලියෝ. අන්න පුළුවන් තරම් ගිහිල්ලා මේ සීමාවක් නැති, වැට කොටු, බැමි නැති අපේම අපේම අපේ ලෝක. ඒකේ පුතුන් නැහැ. ඒකේ අම්මප්පත් නැහැ. හොඳ නරකක් නැහැ. මමත් නැහැ. ඉතින් අපි හරි කැමති ආපහු මේකට ඇවිල්ලා මම බාලාසන පන්ති අර උසස් පන්ති අම්මා මෙතන තාත්තා මෙතන බුදුහාම මෙතන කියලා අර සෙල්ලංගේ ක්‍රීඩා කියන්නේ ඒකත් ඕනේ. ඒක ඕනේ අර අපි මේ ලෝකේ ඉන්නකොට. මොකද අපි යන්න පුළුවන් දා අර එහා පැත්තේ එකක් තියෙනවා ගුරුත්වාකර්ෂණ නැති එකක්. අන්න ඒකට යන්නේ එතකොට ඔය දෙතසා ඥාන සත්‍විස බුදුරු 512028ක් බුදුරු කියන්නේ ඔක්කොම නිකන් අර බුදුරොන්ට ඒකෝමත් එක කාලෙක බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරේ කියලා පටන් ගන්න කතාව. එච්චර තමයි. ඒ නිසා මගේ මේ මෑතක ඉඳලා හරියට වැඩි ඒ මේ සාසනීය විවේචන කරන ගතිය මේ ඒක නිසා චෝදනත් එනවා මට. කියන්නේ සාසනය ගත්තොත් පටලවාගෙනමයි තියෙන්නේ. ඒකක්වත් නැහැ වවාගෙන කන්නමයි හදන්නේ. එහෙම නැත්නම් කට්ටියක් නොමගරින්න. එහෙම නැතුව බලන්න සතියෙන් ඉඳ සතියෙන් ඉඳ චිත්තක්ෂණය බලන්න ඔය ඔය තොරන් ගන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. මොකක්වත් කරගන්න ඉන්නේ ඒකට අපි බයයි. බය මොකද මේ සතියද ගියාම මම යගේ මම හදාගත්තට විදුරු මාලිකාව නැහැ. ඒකට ගල් වදිනවා. ඒක නිසා. නැත්නම් තේම සතිය හදාගෙන ඒ යමක් නැති ලෝකේ ජීවත් වෙන පේෂ අදාපි ඉපදිච්ච කාට වැඩිය වැඩියි. එහෙම පිරිසක් ඉන්නවා ලෝකේ හැමතැනම කොන්ෂස් ආම් කියලා. ඒගොල්ලෝ කිසියම් දේශපාලන හෝ භාවනා මේ ආගමකට බැඳෙන්නේ මොන ආගමේ හිටියත් ඒකෙන් ඉහළට ගිහිල්ලා ඒකත් එක කටයුතු කරනවා. මොකද මේ ලෝකේ ඉන්න මේ අඳබාල ජනතාවත් එක්ක මොකුත් කරන්න මොනවා කරත් කරන්න මේ පෘථිවිය රත් වෙන වැඩ තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවනම් මේ වර්ග ભેදවාදී. අර ඉහළට ගියාට පස්සේ පේනවා මේ මොකක්වත් ඕනේ නැහැ. එතෙන් කවුරුත් ෆයිට් එකක් දෙන්න දෙන්නෙත් නැහැ. ඒක නිතරම ජයත් තියෙන්නේ. භාවනාවෙන් එතෙන්ද ඵලයක්. කියලා පුළුවන් තරම් වෙලා ඒ හුදකලාවේ විවේකයේ ඒක ගත කරන්නේ. අමාරු. ඒක නිසා කාට හරි උදව් කරනකොට කවුරු හරි උනන්දු කරනකොට පරිස්සම් වෙන්න දැන්නේ ශේෂ්ඨයක උනන්දු කරන්න යන්නේවා. මම කියනවා බය නැතු ඕනම කෙනෙකුට බය නැතුව සතිය උනන්දු කරවන්න. සතිය කරවන මනුස්සයත් බේරලා දානවා. අහන මනුස්සයත් බේරනවා. ගමනකුත් යනවා. සතියේ ගුණ බයිලාවක් නැහැ. සතියේ බෞද්ධයත් විරුද්ධ වෙන්න කියන්නේ අබෞද්ධයත් විරුද්ධ වෙන්න. මේක මේ කේල් ගෙඩිය පොත්ත ගලවලා ගන්න වගේ මේ ගලව ගන්න බැරි නිසා අපි පොත්තත් එක්ක කාලා තත්වල පටලවාගෙන කහටයි කියනවා. තත්ත්සේ කෙඳි බෙදිලයි කියලා කියනවා. ගලවපන් පොත්ත ගලවපන් මදි ගහපන්. සතිය බේර ගන්න බැරි කම. අවසන් සමනස කමරහන් සම්බන්ධ පරයන් කියනවා කියලා තේරුම් ගන්න. ආස්වාදයේ ප්‍රසන්නතේ තේරෙනවා ආසිකක් වෙයි. ඒ චෝදවා තේරෙනවා ඊට පස්සේ සිහිය යනවා වෙන තරමු වලට. ඊට පස්සේ ඒක තේරෙනවා ඒකෙන් ආයේ සිහිය ගන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාවක් එනවා ආස්වාදයේ ප්‍රසන්නතේ එකම නිකන් සමාන්තරව වෙන අරමුණ යනවා. ඒ විදිහට අතර මාගේ මාර්ගම යන්නේ. මේකෙත් වේදනාවක් තේරෙනවා කොහොමද ප්‍රශ්නයක්ද ප්‍රකාශයක්ද දැන් ඔතනින් ඒ අර සමාන්තරව යන සිහියත් එක්ක සමා අරමුණත් එක්ක සමාන්තරව යන කියන සිහියපත්ත ගන්න ගොඩක් වෙලා යනවා අන්න ඒකෙන් ගැලවෙන්න තමයි උපදේශ පතන මේක දෙකක් නෙවෙයි මෙතන තුනක් තියෙනවා ඒ තුන බේරගත්තොත් ඕක උත්තර දෙන්න පුළුවන්. අපි සත්‍ය පිහිටුවා ගැනීමට ආධාරකයක් වශයෙන් මූල කර්මස්ථානේ ගන්න. ඒතර මූල කර්මස්ථානේ පිට යනවා කියලා වෙන බාහිර අරමුණු තියෙනවා. ඒක දෙක. එක තමයි මූල කර්මස්ථාන. ඒක තුන්වෙනි එක තමයි මූල කර්මස්ථානේ බාහිර අරමුණු ඔක්කොම තියෙනවා සතියක් තියෙනවා. ඔහේ හිත ඔය පාතක මහත්ය කියන තැනට යනවා. මූල කර්මස්ථාන තියෙනවා බාහිර අරමුණු තියෙනවා සතියකුත් තියෙනවා. ඉන්න බව දන්නවා කලවෙම ඉන්න බව දන්නවා. ඒකනම් ප්‍රශ්නයක් ඇහුවොත් සති තුනක් මේ කතා කරන්නේ. එක පළවෙනි සතිය ආනාපානේ හෝ මූල කර්මත්තන්නේ සතිය. දෙක සද්දකට ගියා කියලා දැනගන්න සතිය. වේදනාවට ගියා කියලා දැනගන්න සතිය. ඉතින් ඒ කියන්නේ හිත ද්විතීය අරමුණට ගියා කියලා දැනගන්න සතිය. දෙවෙනි එක. තුන ද්විතීය අරමුණ තියෙන ආනාපාන තියෙන සතියක් තියෙන තුන්වෙනි සතිය. එතන මේ තුنين වඩා කාර්යක්ෂම එකද දෙකද තුනද කියන මම අහනවා බාත මහත්තයාගේ දැනුම් මෙනුම් ක්‍රමය හැටියට. අවසන් තුනේ. තුනේ එක මොකක්ද zoom වෙන එක මොකක්ද? කෝලම් එක. ඒක මොකක්ද ඒක? හොඳම එකද නරකම එකද? හොඳම. ඉතින් ඒ ඉවත් වෙන්න ගන්නයි කියන්නේ. දැන් ප්‍රශ්නේ අහන්නේ දැන් මම ඔයගේ ගැලවෙන හැටනේ ඇහුවේ. දැන් මේක හොඳම එක නම් ඔගේ ඉවත් වුණොත් ආයෙ වැටෙන්නේ අර කක්කා වලට. මගේ ඒ අවබෝධය තිබ්බේ සම්පූර්ණ සතිය තියෙන ඕනේ ආනාපානෙ. ඒකනේ මම අර බලන ප්‍රශ්නේ ඇවි උපාසකමන්තයෙන් බලන්නේ ආනාපානෙ සීන සතිය එකයි. ඊටසේ වෙන අරමුණට ගියා කියලා දැනගන්න සතිය දෙක. වෙන අරමුණේ ආනපන දෙකම තුනම එකම මල්ලේ තියෙනවා කියලා දැනගන්න එක තුන. මේකෙන් එක දෙක තුනේ කෝකද වඩා හොඳ කියලා. ඒවට සුබාර මහත්තයා කියන තුන. ඊට පස්සේ අහනවා ප්‍රශ්න තුنين ගැලවෙන්නේ කොහොමද? <laughs> මේ තමයි අපි ඇතුලේ ඉන්නේ යක්කු දෙන්න. අපි ලබාගත්ත උන්තම ප්‍රතිඵලයට අපි වෛර කරනවා. වෛර කරනවා. අපහු එන්න දින අර ටොප් ගීරකේ යනකොට ඉහට යන්න යන්න පුළුවන් තර්ඩ් එකට එන්න. සෙකන්ඩ් එක දෙන්නකො. ඒකට වෙනුවට පෙට්‍රෝල් වියදම් වැඩි, එන්ජින් එක වෙනවා වැඩි, ස්පීඩ් එක අඩු වෙනවා. ඒ ටොප් එක යනවා නම් ඉතින් දැනගන්න මෙච්චර වාහනේ වාහනේ ප්ලේන් එක ගියර් එකට දාන්න බෑ. අජටාවකාශ යාන ගියර් එකට දාන්න බෑ. වාහනේ යන්න පුළුවන් ටොප් ගියර් එකේ තමයි. ටොප් ගියර් එකේ ගිහිල්ලා පුරුදුන අවශ්‍යකෙදයි මම ටොප් ගියර් එකේ ගියා. ඩ්‍රයිවිං දන්නවා මට දෙන්න ප්ලේන් එක ඩ්‍රයිව් කරන්න. අයියෝ ඩ්‍රයිවිං දන්නේ නැත්නම් දෙන්නේ නැහැ ඒක. ඒසේ ඩ්‍රයිවිං ලයිසන් එක උඩින් වෙනම ලයිසන් එකක් ගන්නවා ඒරෝ ඩ්‍රයිවිං. ඒකේ හොඳටම 5 star ගියාට පස්සේ තමයි අජට අවකාශය යන්නේ. ඒකට උදාන ගන්න first gear second gear third gear ඒක තියෙන පොළොවේ. ප්ලේන් එක තියෙන 33000 කුඩින්. මේක යන්නේ වෙන ලෝකයකට. මේ ඔක්කොම එකින් එකට එකින් එකට යනවා. ඩ්‍රයිවිං පොස්ට් එකේ මේ ස්පීඩ් එකට යන්න බෑ. ඕක ඕකට මම මේ පෙන්වන්න ගන්නේ ඕකට තියෙන සැකේ නිසා ඉස්සරහට යන්න බෑ. ඉතින් ඊයර් පස්සේ දෙවිදක්ෂි මම මේ ජීවිතේ හිතේ නිකම්ම නිකන් අපි ඔය සිරිබිරිස්ලා දැන් අපි දන්නවා මේ අරමුණු කොයි එක තිබ්බත් සතිය තියෙනවා. ඉතින් සතියේ තියෙනවා මොකද මම කලබල වෙන්නේ ආ බලාගෙන ඉන්න. මේකට හොයන තාක්කල් මේක අපිට බලන්න. මේ මේක තමයි යන්න පුළුවන් උපරිමය කියලා දැනගෙන බර හැල්ලු කරපු ගමන් අහා. ඉතින් මොකද ප්‍රශ්නේ? අන්නේ බර හැල්ලු නොවෙන්නේ මේක නම් ශ්‍රද්ධාව නෑ. බුදුන්ගේ ශ්‍රද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්ද ගියාට පස්සේ දැන් මේක මේක මේක හුරු වෙන්න ඕනේ. මේක වශී කරගන්න. මේක සිද්ධි කරගන්න ඕනේ. ඒ වෙනුවට මේක සැක කරලා මොකද කරන්න බෑ. මොකද මේ යන්න පුළුවන් ඉහළම. අතර මේ ඉහළ යන්න පුළුවන්. මේකට සද්ධාහ කරන එක කියන්නේ අධිමොක්කේ කියලා. පෙර දැක්මක් එන්නවනේ මම හිතියේ ආනාපාන සද්ධාහ ඇති. ඊට පස්සේ මට පිට ගිය සතිය තේරුණා. දැන් පිට ගියත් ආනාපාන දෙකම තියෙද්දී සතිය තියෙන. ඒක තමයි හොඳම. මම ඉන්නේ ඒකේ. ආනෙකට අධිමොක්කේ පහළ වෙච්ච ගමන්. එනිසා ඔකප්පන සද්ධාවට පස්සෙන් තේරෙනවා මගේ ප්‍රතිපදා ඉස්සරහට අවිල තියෙනවා කියලා. සතිය දිනුනේ නැත්නම් දැන් මේ සතිය විවිධාංගී කරනවා. මේ විවිධ අරමුණු පිළිබඳ කෙලසෙන්නේ සතිය වට්ටන්නවා. ඉතින් මෙහෙම ඉන්න වතුර පාරක් එනවා කියලා හිතනද වෙන තරට ඉදිකට මෙහෙම තිබ්බට පෙරන්න බෑනේ කොච්චර වේගෙන් ආවද? ඉදිකට වට්ටන්න බෑ. මොකද ඉදිකට දීලා දෙන ක්‍රමයේ හැටියට වතුර වේගය කොච්චර ඉදිකට මෙහෙමුණත් ගතම් පෙරේ. එන වතුර පාට තියෙනවා. එතකොට වතුර පාරකින් දුර්ලභම පේනවනේ ඉදිකට කෙලින් වුණාට පස්සේ ඒකට වටෙන් යන්න පුළුවන් ඕන කෙනෙකුට. නිකමටත් කියන්න බෑ ඒකට පැත්ත කියලා කියන්නේ. ඒ නිසා බලන්න සතියට දෙයිලා ඕන කුණු හරුපයක් දැම්මම සතිය වැටෙන්නේ නැත්තම්. ධර්මයේ තියෙන තැන සතියට වැඩිය වටිනවනේ කුණු හරුපයට වැටෙන්නේ නැති සතිය. මම නැවතත් කියනවා ධර්මයට වැටෙන්නේ නැති සතියට වැඩිය වටිනවනේ කුණු හරුපයට වැටෙන්නේ නැති සතිය. නේ? ඉන්ටෙන්සිව් ගෑනුට එකේ සෞඛ්‍ය සම්පන්න ජීවන් වැඩිය වටිනවනේ ඔකට්ටු ඇවිල්ලා සෞඛ්‍ය සම්පන්න වෙන එක. ඊට වැඩිය වටිනවනේ ගෙදර ඇවිල්ලා සෞඛ්‍ය සම්පන්න වෙන්න එක. එහෙමනේ අපි රිකවරි කියන්නේ. ඉතින් ඒ නිසා දැනගන්න දැන් ඉන්ටෙන්සිව් කැරක්ටර් කොයිට වැඩි කරන්න බෑ. ඒක පිළිගන්න ඕනේ. අර තුන දකින්න ඉස්සෙල්ලාම ආනාපාන සතිය. ඊළඟට ආනාපාන පිට ගියා බව දැනගන්න සතිය. ඊට පස්සේ ආනාපානයේ පිට ගිය එක දෙකටම සතිය බිඳින්න බැරි කියන සතිය. ඒ තමයි ශක්තිමත් වෙන්නේ. ඒක ඒකට සැකකරන එක තමයි ඒකට කරන්න තියෙන ලොකුම උදම්මගේ තරකේ. මුළු යෝගාචරණය කරන්නේ ඒක. කිව්වොත් නම් හොඳට පැහැදිලි කළ දෙත හැකියි. මෙතනකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන බව දන්නේ නැහැ. සතිය කියන සම්පජන්න්නේ නැහැ. මම ඉන්නේ කොතනද කියලා දන්නේ කියාට එයාට අනුකම්ප කරන්න බෑ. බුදුහාමුදුරු කියලා දෙන හරක හරපට්ටිය බලන එක හරක් ගන්න දන්නේ නැත්නම් ඌට ඌට හරක් ගන්න රකින්න බෑ. දැන් කාලකන්ණි හරි දුන්නාට බ්‍රාහ්මණ කාන්තාවක් ඌට ගෑණිට කිව්ද දන්නේ නැහැ. මේ ගෑණි කියනවා මේවා දිබුල් කනකොට අනේ මටත් gediya. චිතත් අතපේ තින්නකල කාකෝ කාලකන්‍ය දන්නේ ගෑනුට ගස්න දෙන්න බෑ කියන්නේ. ඒ කියන්නේ මට පුළුවන් නෑ චිත බැරි. කියන්නේ ගෑනි මේ ඇලවිලා තියෙන දිබුල් ගහ. අත්තික ඒක දිගේ වඳපන ගාව ගුට ගියාට පස්සේ අර කොහෙට කටකෝලක් දාලා කය බලන් බහතියි. එළ මූ පැනලා යනවා. මූට තේරෙන්නේ ගෑනියක් හම්බුනේ මේ බැච්චොප් වෙච්ච නිසා කියලා. තෑග්ගක් කියලා උට ගෑනි වල කරදදා. ගෑනි ගහනකට පස්සේ වලිට කටකෝලක් දාලා එහෙනම් තෝ කාගිය කියලා යනවා. කාලකන්‍යයට තීරෙන්නේ ගෑනියන් නලතු කරන්නේ. කියන්නේ කියන්නේ කුල කාන්තාවට එකට දෙන්න ඕනේ. ඉතින් යන්න ගහනකට ගිහිල්ලා දුල් කාපන් කිව්වොත් කාරිනා ඒ වගේ අපි උපයාගත්ත මේ කුල කාන්තාව රකින්නවා කියන එක තමයි සම්පජන්ණය කියන්නේ. ඒක සුකුමාරයි. ඒක අනිවාර්යයෙන්ම ආරසාවක් අවශ්‍යයි. ආරසාව තමයි සද්ධාව කියන්නේ. අපිට සාමාන්‍ය සද්ධාව කියනොත් මේ සද්ධාව නැත්තම් අපි අපහු වෙන්න පුළුවන්. අපිට පුළුවන් පිට යන බව දැනගන්න සතිය දා ආනාපාන සතිය දෙන්න පුළුවන්. ඒක මෙතෙන් බලනකොට පිළිගන්න. මේ කියන විවිධාංගීකරණ වෙච්ච සත්‍යයත් එක්ක බලනකොට සුවිසේ එයි අපව අපම ආපතෙන් දැන ආපවතෙන් දැන ඊළ ගිල එතන පුරුදු කරලා ඒක තමයි මගේ ගෙදර මගේ හැබෑ නිවහන සෙකන්ඩ් නේචර් කියලා පස්සේ බලන්න මේ ඇවිදිනකොට ගන්න බැරිද කියලා මේ කහ දන ගන්නකොට ගන්න බැරිද කියලා බලන්න ඒකද අවදි පුළුවන් ඒක පින්පව් තියන දේවල් තියෙනවා අනබන සතිය පින්නම් පිට යන සතිය පවුනේ දැන් මේ දෙකම තියෙනවා. ඒකට පුඤ්ඤ පාපම් පහිනස. ඒකේ දීලා ඒකට බය වෙන්න එපා. එතෙන් ඉන්න බලන්න මේක මිනිස්සයා උපදිනකොටම හම්බෙච්ච එකක් අපිට. අපි දැන් තමයි ඒකට සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙන්නේ උත්සාහ කරලා නිකන් හම්බෙච්ච නැහැ ප්‍රතිපදාවේ බුදුහාමුදුර කෙනෙකුට සමාදන් වුණ නැත්නම් ඔබට ආනිසංසලයි. මේ කමඨාන් සුද්ධ කරනවා කියලා අපි කියන්නේ ඔතෙන් එයාලව කියවනවා. කියලා 1 2 3 වේදි කරලා දෙනවා. ඒගොල්ලෝ කියන තුන තුනට යනකොට උපරිමයි. හැබැයි ඒක ඔබ අඹේ කරේ නැත්තම් එහෙනම් ඒකට නිසි තන දුන්න නැත්තම් එයාට සභාපතිකම දුන්න නැත්තම් මුළු සභාවම අනාතයි. එතින් සභාපතිකම දෙන්න ඡන්දය හම්බෙපා. බහුජන මතේ වේ බහුජනේ හේරු නැත්තේ. බහුජනයට මහජනයා කියන්නේ ජහමනයා. හරක. <laughs> මහජන මතේ ගන්න උ නැගිටිනකම්. ඊට පස්සේ ගහනවා කන පැලෙන්න ගහන්න මොකද තේරෙන්නේ නැත්තෝ. එහෙම වෙන්නේ නැත්තම් ඌට යන්න බෑ. ඒකට අර ඔක්කොටම උත්තර දෙන්න ගත්තොත් එහෙම කොහොමද කරන්නේ? මේ මහජනයත් එක්ක කරබේ, ජහමනයත් එක්ක කරබේ කරන්න බෑ. ගත්ත කෙවිත අතට වන්නනවා දෙකක්. අර උසපු විනිසුන්න වනක්. අර ඊමකට පයින් ගහලා දෙන ෆොටෝ එකක් අඳලා තියෙන කල්ල. දැකලා විසදවන්න. උඩට යන්න හේතුවෙච්ච ඊමකට පයින් ගහපන් නැත්නම් ඔක දිගේ බහින්න විතරයි පුළුවන්. පයින් ගහනකොට බහින්න බෑනේ මැරෙන්න පුළුවන් නම්බුකාරතාවට. ඒ නිසා උස්සත් මිනිහට උදව් කරා නම් ඒක නැත්ත බව තේරුම් ගන්න. ඌ නැගිටින්න හදන එකේ නෙවෙයි උඹ උසන් හදන්නේ. ඊරත් ඇති මිනිහ නෙවෙයි. උන්නේ කියන්නේ බෑ උන් උන් එතෙන්දම රෙසෙට් එකට අල්ලන්න ඕනේ උන් එහාට බෑ ඔතන හිටපන්. ඒ වගේ ආනපාන සතිය හැලුවේ නැත්තම් පිට ගිය බව දැනගන්න සතිය ඉන්නේ. ආනපානය පිට ගිය සතිය හැලුවේ නැත්තම් ඔය සියල්ලම ගුණහර ප්‍රතිදී සතියට ඉන්න පුළුවන් බව තේරෙන්නේ. සියල්ලම ගුණහර ප්‍රතිදී සතිය පිටනවා කියන එක තමයි පින්පව අතාරිනවා කියන්නේ. ඒකට වෙනවා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඒක උප්පත්තියෙන් ලතියලා තියෙනවා බුදුන්ට විසිද්ධ වෙන්න. බුදුහාමුදුරනේ කපාගෙන ගිහිල්ලා පෙන්ලා දීලා තියෙනවා ඔන්න පුතේ උඹට පේනවා පාර. මේ අනුත් 37 77 එක ආනපාන සතියත් එක පිට යන සතියත් එක උච්චර නම්බු කරන්න බෑ. හැබැයි ඒකට බය වෙන්නත් ඕන. අපව එනවා ඒක. ආයෙත් වගේ ආයෙ දාගනි. තේරුණා කියලා හිතනවා. දැන් අපි නම් විනාඩි 30ක් අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ වෙලාවට ඉතින් අපි මෙතනින් එහෙමනම් ප්‍රශ්න ඉවරයි කියන පදන මේ ඉඳගෙන එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා මේ දේශන ගවන සැසිවාරය සමාප්ත කරනවා